සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊකා මායානි විචිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තේව ඉච්චිත්‍රානි තතේව ලෝකේ අතෙත්‍ර දීරෝ විනයන්ති චන්දං චන්දං තීති ශ්‍රද්ධා උති සම්පන්න තුන්වත්නි අපි එක තැනකට එක් වෙලා මේ භාවනා වැඩ පිළිවෙලක් පවත්වාගෙන යන අවස්ථාවක්. ඉතින් ඒ වාගේ කරගෙන යනකොට මේ භාවනා වැඩ පිළිවෙලට අනුග්‍රහය වශයෙන් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කමටහන් වගේ දේවල් ඒ සක්මන් පරියන්ක භාවනාවට අමතරව කෙරෙනවා. ඉතින් ඒ නිසා එවැනි භාවනා වැඩ පිළිවෙලට දක්වන අනුග්‍රහයක් වශයෙන් ධර්ම දේශනාවකුයි මේ අවස්ථාව අපි ඉදිරිපත් කරගෙන තියෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව සඳහා <coughs> සර්වචන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර පිටකයට අයිති අංගුත්තර නිකාය පොතේ චක්කනිපාතේ සඳහන් වෙන මේ නිබ්බේධික සූත්‍රය කියන බොහෝ විස්තර විසුතු රාශියකට මාතුකා සපේන සූත්‍රයක් අපි මේ ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ සූත්‍රයම අරගෙන අපේ මේ වැඩපුළුව දිගටම භාවනා වැඩපුළුව දිගටම දේශනා මාලාවකට මාතුකා ඉදිරිපත් කරගන්න. ඉතින් මේ නිබ්බේධික සූත්‍රයේදී සර්වචන් වහන්සේ ස්වච්ඡන්දේම ඉදිරිපත් වෙලා සංඝයා වහන්සේලාට මතක් කරනවා නිබ්බේද පරියායන් වෝ භික්කවේ ධම්මපරියායන් තේසිසාන මහන්තොපලාට මම මේ යමක් විනිවිද දකින්න හැටි විපස්සනා කරන හැටි පිළිබඳව විස්තර කතාවක් කරන්න කැමති විස්තර කතාවක් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ ඒක හොඳට මෙනෙහි කරන්න හොඳට අහන්න අහලා මෙනෙහි කරන්න එහෙම නැත්නම් අහලා හිතේ ධාරණය කරගන්නේ කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා ඒකට දක්වන අනුග්‍රහයක් වශයෙන් එහෙමයි ස්වාමින් වහන්සේ කියලා අර <clears throat> ධර්ම දේශනාව සඳහා මනාවකට ඇසීමටත් ධාරණය කර ගැනීමටත් ලකලාස්ති වෙනවා. එතකොට සර්වචන් වහන්සේ ප්‍රස්තාව දැනගෙන මේ නිබ්බේද පරියාය විවරණය විස්තරය ඉදිරිපත් කරනවා ඒකෙදී ਸਰුවචනන්සේ සඳහන් කරනවා ਸਰුවචනතා ඥානිය අනුව නැත්තම් ਸਰුවඥයන්ගේ ਸਰුවචනතා ඥානියට වැටෙන ආකාරයට යම් යම් කාරණා වර්ගයක් තියෙනවා ඒ කාරණා යෝග ජීවිතයේදී ඉස්මතු කරගෙන තමා විහිම්ම උලුප්පල අරගෙන එහි හරහා දැක්මක් විනිවිද දැක්මක් විහිතුරු දැක්මක් අවශ්‍ය කරනවා මේ යෝග ජීවිතය සාර්ථක කරගන්න. ඒක යෝග ජීවිතයේ සාර්ථක කිරීමට අවශ්‍ය කරන මූල ධර්ම දැනුමක් සූත්‍රමය ඥානයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් ඉස්මතු කරලා පෙන්නලා ඒ සීළු දෙනාගේම අවධානය ඒ දිහාට යොමු කරන එක ශ්ලෝක සත්‍යයන්ෙහි කරුණාවෙන් කටයුතු කරන මෛත්‍රියෙන් කටයුතු කරන සාස්ෘණ වහන්සේ නමක වගකීමක්. ඉතින් වගකීමක් වශයෙන් තමයි සරුවචන් වහන්සේ නිබ්බේත පරියාය නැත්නම් මේ විනිවිද දක්නාසුළු විස්තර <coughs> ඉදිරිපත් කරන්නේ. අනේ ඒ සම්බන්ධයෙන් සරුවචන් වහන්සේ මේ සූත්‍රයේදී ලෝකයා ආශා කරන එහෙම නැත්නම් තනවා වඩා ගන්න කැමැති ආලවට්ටම් කරන මේ කාමය පිළිබඳව විනිවිද දත යුතු බව විග්‍රහ වශයෙන් දත යුතු බව විචිතුරු වශයෙන් දත යුතු බව එක මාතෘකාවක් වශයෙන් පේනවා කාමංගෝ භික්කවේ වේදිතබ්බෝ මේ කාමය කියන එක දත යුතුයි ඒ වගේම ලෝකයා මේ සැප වේදනා වශයෙන් එහෙම නැත්නම් මේ වින්දනයකට යොමු වෙලයි මේ මුළු ජීවිතේම ගත කරන්නේ සැප සාධනයේදී සැප සොයා යන ගමනක් ඉතින් ඒක වෙලෙ මදවා ටිකක් හාරලා උස්සලා බලන්න ඕනේ. ඒකත් ටිකක් කුළුප්පලා යන බලන්න ඕනේ වේදනාව කියන්නේ මොනවද කියලා. ඊගාට මේ ලෝකයා මේ වේදනා සකස් කරගන්නේ තමන්ගේම හඳුනා ගැනීම රාශියක් මත. තමන්ගේම සංඥා නම් කිරීම රාශියක් මතයි. ඉතින් ඒක කවදාකවත් ඒ වේදනා මානින මිම්ම එහෙම නැත්නම් ඒ හැඳිනීම් ඒකක කවදාකවත් අපි විග්‍රහයකට කරන්නේ නැහැ. විනිවිද බලන්නේ නැහැ. ඒ මින්මම හැමදාම සම්ප්‍රදාන කුල පාවිච්චි කරමින් යන නිසා මින්ම වැරදි නම් හඳුනා ගැනීම වැරදි නම් ඒකාන්තයෙන්ම අපි ඒ වැරදි රටාවට වැටෙන නිසා මේ සංඥාව කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ඒ වගේම අපි දැන හෝ නොදැන මේ කරන සෑම කටයුත්තකදීම කර්ම ශක්තියක් මණ්ඩි වශයෙන් තැම්පත් වෙනවා. ඒ කරන වැඩේ කෝක වෙතත් අපේ අතට යටව අපි නොදැනුවත්වම යටිපහුව වෙලා කර්ම ශක්ති වශයක් වශයෙන් තැම්පත් වෙනවා මේකත් අපි එතන එතන විග්‍රහ කරලා විස්තර කරලා දැනගත්තොත් ජීවිතයකට අලුත් නවමු බොහුණුවරක් දෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි කොච්චර සැප සොයාගෙන කටයුතු කරත් අවසාන ඵලයේ තියෙන්නේ අති කොන පැතිරිච්ච දුකක්. ලද්දා පටන් විදින දුකක් තියෙනවා. ඒ නිසා මේක ඇයි අපි මේ හංගලා මේ සැප සොයන කටයුත්තකින් මේක විපිරියාස කරගන්නේ. ඇයි මේ දුක ඒ වශයෙන්ම විසිතුරු වශයෙන් බලන්නේ නැත්තේ? ඇයි ඒක අපේ අවධානයට ලක් කරන්නේ නැත්තේ? ඇයි ඒක අපි විචක්ෂණ ඥාණයට ලක් කරන්නේ නැත්තේ කියන එක තරුවචනාංශ මෙතනදී වියංගාර්ථේ මතු කරලා දෙනවා. ඒක නිසා මේ නිබ්බේධ පරියාය සූත්‍රයේදී ඒ විදිහට කාම වස්තුන් පිළිබඳව වේදනා සංඥා පිළිබඳව ඒ වගේම කර්මයේ පිළිබඳව සහ දුක කියන සංකල්ප ටික අරගෙන ඒ සංකල්ප පතුරු ගහලා විසිතුරු කරලා විනිවිද දකින්න විපස්සනා කරන්ඩ පැතිකඩ රාශියක් පෙන්ලා දෙනවා මේ පැතික ඩෝලින් ඉස්සල්ලාම කාටත් අදාළයි හිතන තවෙන්න ඇති. ਸਰවඥාන්ස මේ කාමයේ පිළිබඳව මේ වගේ දෘෂ්ටි කෝණකින් බලන කෙනෙක් ඒක කපල කොටලා බැලිය යුතු ආකාර <coughs> ටිකක් යෝජනා කරනවා. මහණි යම් කිසි කෙනෙක් ඒ කාමයේ විනිවිද දකින්න ඕනේ නම් විචිතුරු වශයෙන් දකින්න ඕනේ නම් එහෙම නැත්නම් කියනවා විශේෂයක් කරගෙන දකින්න ඕන නම් මේක මම මාගේ කියන එක නෙවෙයි කාමයේ කාම වස්තුන් කාම ගුණයන් විශේෂ ශේෂ්ත්‍රයක් වශයෙන් දරගන්න ඕන නම් කාමයේ කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඒ කාමයට නිදාන සම්භාවය නැත්තම් කාමයට හේතු වෙන හැටි මොකද මේකේ මූලය දැනගන්න ඕන. ඒ නිසා ඇති වෙන විපාක දැනගන්න ඕන. ඒ වගේම ඒ කාමය අපි විෂිතුරු විවිධාකාරයේ මන්මත් කරන හැටි එකින් එකින් එකින් එකින් අතින් අතට මාරු කර කර මාරු කර කර ඒකේ নানা ප්‍රභාවයෙන් අපි මන්මත් කරවන හැටි අපි දර ගන්න ඕනේ. ඒ වගේම මේ කාමයේ පිළිබඳව නිසි දෘෂ්ටි කෝණකින් බලලා එතන නිසි දැක්මකින් බැලුවොත් කොච්චර වශයෙන් මේ කාමයේ ගොජ තමයි මේ නැගෙනක ආවත් ඒ අගින නකින කොජ දාන කොජ දාන කාමේ එතන එතන ගෙවන් වෙමින් ගෙවන් වෙමින් ගෙවි ගෙවි යමින් තමයි අලුත් අලුත් කාමයන් මතු කරන්නේ. ඉතින් නොපුහුණු මනස නොදියුණු මනස නැවත නැවත දකින කාමයාගේ සිලිලාරය නවමු භාවය නිර්මාණශීලීත්වය ප්‍රගතිය දකිනවා මිස දකින්නෙම නෑ ඒ උපදින කාමයාගේ ගිවියම එතන එතන කෙරෙන ක්ෂණික වශයෙන් කිරණ කිවියම දකින්නේ නිරෝධය දකින්නේ නිරුද්ධ වීම දකින්නේ නිසා ඒකටත් පොඩ්ඩක් ටෝච් එක කරලා බලන්නයි ඒකටත් ආලෝකයක් වටලා බලන්නයි කියලා. ඒකටත් විනිවිද දකින්නයි කියලා කියනවා. ඊට පස්සේ යම් විදියකට අපි දැකගත්තොත් මේ කාම වස්තුන්ගෙන් ඇතිවීම વિશે අපි ලොකු සිලිලාරකින් බලන හිටියට ඒවා මෙච්චර නැවත නැවත ඇති කරන්න හේතු වෙන්නේ කලින් කලින් ඇති වෙච්ච වගේ විලයන් ඉඳලා. ඒවා නිරුද්ධ වෙලා යන නිසා. නමුත් අපි නිරුද්ධ භාවයේ මතු වෙන දේ සිලිලාරයේ මතින් මුවහා කරගෙන තියෙනවා. ඒක නිසා ඒ නැති වී යන හැප්පැත්ත, නිරුද්ධ පැත්ත දැකලා ඒ නිරුද්ධ වෙන පැත්ත විශේෂණය කරලා බැලීමේ. එතන මෙතෙක් නොදැක්ක විදිහකට පිටිපස්සේ ඉඳලා ඉස්සරහා බලන ක්‍රමයට. යෑමේ ක්‍රියාපටිපාටිය මොකක්ද? එහෙම නැත්නම් අපි මෙතෙක් පටලවාගෙන තියෙන එකේ අනිත් පැත්තේ ඉඳලා මුලට එන ක්‍රමය මොකක්ද කියලා එහෙම නැත්නම් මේ නිරුද්ධ බහින භාවය දැක ගැනීමේ මාර්ගය ඊරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකක්ද කියලා කාම වස්තුන් පිළිබඳව බැලිය යුතු පැතිකඩ හයක් යෝජනා කරනවා. මේ විදිහට තමයි මේ සන්දර්භය. එහෙම නැත්නම් මේ ප්‍රමේය මේ මේ මූල ධර්මය ਸਰවතන්සි ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ තමයි කියන බලාපොරොත්තු වෙන දේ පිළිබඳ සැකිල්ල ඉදිරිපත් කරනවා. සැකිල්ල ඉදිරිපත් කරලා ඒ එක එක පතයක් දිගේ පතක් දිගේ විස්තර සපයනවා. මෙන්න මෙහෙමයි මේක වෙන්න ඕනේ කියලා. ඒ විදිහට මේවට කියනවා උද්දේශ නිද්දේශ පටිනිද්දේශ කියලා. උද්දේශය කියලා කියන්නේ ඉස්ලාම් පොතක පටුන ලියනා වගේ මහණිමාම උඹලාට අද මේ නිබ්බේදය පිළිබඳව විනිවිද දැක්ම පිළිබඳ කියලා දෙන්න හදන්නේ කියලා ಉದ್ದೇಶයක් දේවා. උදේශීමක් කරනවා. දේශීමක් කියන්නේ දේශනාවක් කරනවා කියන්නේ. ඊට පස්සේ ඒක නිද්දේශ වශයෙන් ආ මේ නිබ්බේද පරියාය කාමයාගේ බලන්න ඕනේ. ඒ වගේම වේදනාවේ බලන්න ඕනේ. සංඥාවේ බලන්න ඕනේ. ඊට පස්සේ කර්මයේ බලන්න ඕනේ. දුකේ බලන්න ඕනේ. ඒක ප්‍රධාන පත පහක් කරනවා. ඊට පස්සේ එක එක පතයක නැවතත් ඒ කාමයේ කියන මොකද්ද බලන්න ඕනේ කාමයේ නිදාන සම්භවය බලන්න ඕනේ ඊට පස්සේ කාමයාගේ විපාක මොනවද කියලා බලන්න ඕනේ විමත්තතාවය කියන විවිධාංගීකරණය බලන්න ඕනේ ඒ Nirodhe බලන්න ඕනේ Nirodha ගාමිනී ප්‍රතිපදාව බලන්න ඕනේ ඊට පස්සේ වේදනාව බලන්න ඕනේ වේදනාවේ නිදාන සම්භවය බලන්න ඕනේ ආදිවාසී දැන් අරක සම්පූර්ණ පැදුරක් දිගෑරලා පෙන්නනවා වගේ සම්පූර්ණ නිर्देशය පෙන්වන. මෙන්න මේ ටිකයි මම මේ කියලා දෙන්න ආරම්භ. ඊට පස්සේ පටිනිද්දේශ වශයෙන් කාමයා කියලා මම මේ කියන්ට දරගත්තොත් හොඳයි කියලා කිව්වේ මොකක්දයි කියලා සරුවත්යන්සේ ප්‍රශ්නයක් අහලා උන්වහන්සේම සඳහන් කරන මේ කාමයේ වශයෙන් සාමාන්‍ය ලෝකයා සඳහන් කරන්නේ චක්කු විඤ්ඤේය රූපා ඉත්තා කාන්තා මනාපා කාමූප සංහිතා පිය රූපා ඇහැට නැත්නම් චක්කු විඥාණයට නැත්නම් ඇහි හිත ඇහි උපන් හිතට අපි සාමාන්‍ය සිංහලට දානවා කියන්නේ ඇහි උපන් හිත නැත්නම් දකින්න හිත කියමු ඒ දකින්න හිතට මුලිච්ච වෙච්ච ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ කාමදනවන වූ ප්‍රිය රූප වූ යම් රූපයක් තියෙනවා අපි ඒකට කියනවා ඒ කාම රූප කියලා එහෙම නැත්නම් ආමිෂයක් අපි දකිනවා දැක්කොත් හොඳයි මංගලයි සුබයි ඉෂ්ටයි කාන්තයි මනාපයි කියන. ඉතින් මේවට අපි කාම ගුණ කියන නමයි කියන්නේ. මොකද ඇහැට එක රූපයක් නෙවෙයි අපිට ප්‍රිය අපිට එක එක වර්ණ එක එක සටහන් එක එක ආකාර වශයෙන් ඇහි උපන් හිතේ රසය උලුප්පන රසය මතු කරලා දෙන විවිධ හැඩතල තියෙනවා. ඒවට සටහන් සහ ආකාර කියලා කියනවා. ඒ විවිධ සටහන් විවිධ ආකාර ඔක්කොටම කාම ගුණ වශයෙන් සඳහන් කරනවා. අන්නේ කාම ගුණයන් දැකීම කාම දර්ශන වශයෙන් අපි දකිනවා. දර්ශන කාමයේ කියලා එකක් තියෙනවා. එවැනි වෙනතුන් නැවත නැවත දැකීමට ආසාවකුත් ඒ පුද්ගලයාත් එක්කම දුහු බැඳ යනවා. නිසා කාම දස්සන සහ දස්සන කාම මේවට කියනවා කාම ගුණයන් කියලා. ඉතින් ඒ ඇහි මේ ආකාරයෙන් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය රූප වූ කාමෝපසංගිත වූ දේවල් මෙතන කාමයේ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කණේ හිත කණේ පහළ වෙච්චාම නැත්නම් ආහන හිතක් පහළ වෙච්චාම ඒකට කංකලෝ නාද වැච් කරනවා. ඒ වත් ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ කාමෝපසංගිත වූ ප්‍රිය රූප වූ ශබ්ද වගේක් ඒ පුද්ගලයාට තියෙනවා. ඒක ඇහුවට පස්සේ ඒ ප්‍රිය වූ ස්පනාප වූ සද්දම නැවත නැවත අහන්න ඒ බුදුලා ප්‍රයත්න කරනවා. ඒ සඳහා ඉතින් කර්මාන්ත කරනවා. ව්‍යාවෘත වෙනවා. ඒ සඳහා වැය කිරීම කරනවා, ආයෝජන කරනවා. ඒ වගේම නාසයට සුවඳ જાති කියනවා. ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප ආදි වශයෙන් දක්වන ඝාන විඤ්ඤය ගන්ධ ඊට පස්සේ ජීව පිනවීම සඳහා පාවිච්චි කරන ජීවා විඤ්ඤය රස එක එකනාගේ ඒ දිව පිනවන විවිධ රස ඊට පස්සේ කය පිනවන ස්පර්ශාභිය වාසය පොට්ටබ්බ වාසය කය පිනවන විවිධ යාන වාහන ඇඳ කොට ඇඳ පුතු කොට මෙට්ට සුඛෝපභෝගී පරිභෝග උපභෝග වස්තු ඒ උපභෝග පරිභෝග වස්තුන් ඒ ස්පර්ශ වෙනකොට ඒ ඇති වෙන පහස විවිධාංගීකරණය. කොට ඔක්කොටම කියන කාම ගුණ කියලා. ඉතින් මේ කාම ගුණයන් වැඩි දියුණු කරගන්න තමයි අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ව්‍යාපෘත වෙන්නේ. රැකියාවල් කරන්නේ, අතිකාල සේවාවල් කරන්නේ, ඉගෙන ගන්නේ, මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම කරන්නේ මේ කාම වස්තුන් වැඩි කරගෙන මනාප විදියට රුචි රුචි ආකාරවලින් ඒ චක්කු විඤ්ඤය රූප, සෝත විඤ්ඤය ශබ්ද, ඝාන විඤ්ඤය රස, ගඳ, ජීවා විඤ්ඤය රස, කාය විඤ්ඤය නැත්නම් පොට්ටබ්බ රූප වැඩි කර ගැනීම සඳහා ඇති කරලා අපි ඒකෙන් ඊට පස්සේ උපමාන හදා ගන්නවා. උපමාන හදාන කියන අසවලා මේ රස ගඳ පහස ශබ්ද ගන්ධ අකින් පොහොසත් අසවලා එහෙම නැහැ ඒ මොකද ඒ පොහොසත්කම මනින්නේ ඒ ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ බාහිර අරමුණු මතින් තමයි ඒ පුද්ගලයාට ලැබෙන දර්ශන කාමයේ රස කාමය ආදි වශයෙන් වැඩේ. ඉතින් ඒ නිසා ලෝකයේ සම්පූර්ණ ආර්ථික විද්‍යාව අපට හදලා දීලා තියෙන උපමාන රාශියක් එක එක පුද්ගලයන් තාරාතිරම් වනින්ද ඒවට මේ ආර්ථික වශයෙන් කියලා පන්ති ભેදයක් ඇති කරලා තියෙනවා. ඒ පන්ති ભેදයට හේතු වෙන්නේ අනිවාර්යයෙන්ම මේ අරමුණු අතර තියෙන තාරාතිරක්. නමුත් මේක විස්තර කරලා මේ ලෝකේ කොච්චර අන්ධයිද එහෙම නැත්නම් මේ ලෝකේ කොච්චර උඩු යටි කුරුද කියලා කියන ਸਰවඥාන්සේ නතේ කාමා යානි විචිත්‍රා චිත්‍රානි ලෝකේ එසේ වුණත් මහනි මේ ලෝකයේ තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ විචිත්‍රතා විවිධාංගීකරණය නෙවෙයි කාමය කියන්නේ කියලා ආර්ය විවහාරේ බුදුහාමුදුර මෙතනදී ප්‍රකාශ කරනවා. ඉසල පෙන්වන්නේ සම්මුති වශයෙන් මේ ලෝකය අඹාගෙන යන්නේ රූප වැඩි කරගන්න, ශබ්ද වැඩි කරගන්න, ගන්ධ රස පහස වැඩි කරගන්න. ඒකත් අර ඉෂ්ට වූ, ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, කාමූපසංගිත වූ, ප්‍රිය රූප වූ කොටස වැඩි කරගන්න හදනවා. ඒත් එකම සටනක් තියෙනවා අනිත්‍ය වූ අකාන්ත වූ අප්‍රිය වූ අමනාප වූ කාම උපසංගිත නොවෙන්නා වූ දේවල් දුරින් දුරවන් කරගන්න සටනක් තියෙනවා ඉතින් ඒ සටනේ හැටි හැටියට තමයි අපි එක එකනා මේ ආර්ථික දේශපාලන සමාජික වශයෙන් තාරාතිරමකට වටහාගන්නේ ඒක ලෝකයේ 199කටත් වැඩිය නැත්නම් 100කක්ම කිව්ව හැකි විශ්වාස කරන ලෝක තත්ත්වෙමයින තමන්ගේ තත්ත්වමයින ශිෂ්ට ශිෂ්ටාචාරය මනින අගයන් ආඩම්බරයන් මයින් ක්‍රමී. නමුත් සර්වචන් සඳහා කරනවා ආර්ය විනයෙහි එහෙම නැත්නම් බුදුහාමුදුරෝ කියන තාලෙට ශීල සමාධි ප්‍රඥාකාරයෙන් පුහුණු වෙන කෙනාට මේක නෙවෙයි කාමිකය. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ තියෙන මේ විචිත්‍රත්වයේ නෙවෙයි කාමේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ තම තමන්ගේ මති මතාන්තර වලට ප්‍රේම කිරීම තමයි මනුෂ්‍යත්වයෙන් ලොකුම කාමයේ කියන්නේ මගේ රුචිය මගේ මනාපේ මට ඕන දේ මගේ අභිමතාර්ථ ওই ටික තමයි අපි රකින්න උත්සාහ කරන්නේ බුදු ඇහෙන් බලනකොට ලෝකයට පේන්නේ අපි මේ බාහිරේ තියෙන වර්ණ ගන්ධ රස මේ කාමයේ වශයෙන් පාවිච්චි කරනවා කියලා ඒක කරගෙන ලෝකයා කොච්චර දඟලුවත් කවමත් කවදාකවත් ඒ ලෝකේ බලාපොරොත්තු වෙන පිරිච්ච ගතිය සම්පatti කරගතියක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද හේතුව ඇත්ත වශයෙන් බannකොට මිනිස්සයා ප්‍රිය කරන්නේ මනාප කරන්නේ පිටිපස්සේ යන්නේ ඉල්ලන්නේ දඟලන්නේ තමන්ගේ මනාපේ. තමන්ගේ රුචිකත්වය. තමන්ගේ අවශ්‍ය කරන දෙයට ප්‍රේම කරන්න තියෙන ආසාව. තමන්ගේ රුචි අරුචිකම්. ඉතින් ඒක ඇති කරගන්න අර රූප ශබ්ද ගන්ධ රස හේතු භූත වුණාට ඒව අනියමාර්ථ පද නියමාර්ථ වශයෙන් බලන්න තියෙන්නේ තමන් තුල තියෙන මේ විවිධ දේවල් සඳහා ඇති මනාපමනාපකම. නැත්නම් තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ. මේක මොකද්ද කියලා දන්නේ නැතුව අපි බාහිරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් කොච්චර දේවල් ලං කරලා දුන්නත් ඒ වැඩේ තීන්දුව වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික මනාපානුව පෞද්ගලික දෘෂ්ටි අනුව පෞද්ගලික සංඥා අනුව පෞද්ගලික රුචි අරුචිකම් අනුව කියන කාරණාව දන්නේ නැති තාක්කල් අපි මෙතන පටලවා ගැනීමක් වෙනවා කියන එකයි මේ තා කියපු ටිකේ සරෝජන්ස් පෙන්නන්නේ. තිත්තන්ති කාමා තත් තිත්තන්ති චිත්‍රාණි තතේ ලෝකේ ලෝකේ පරිබාහිරව තියෙන ඒ විචිත්‍රතාවයේ රූපයන්ගේ, ශබ්දයන්ගේ, ගන්ධයන්ගේ, රසයන්ගේ, පාසයන්ගේ ඔන්නෝ තිබිච්චාවයි කියලා බුදුහාම කියනවා. ඒ යන්න අරපන්. තිත්තන්ති චිත්තානි කතතේව ලෝකේ අතෙත්ත දීරා විනයන්ති ඡන්දා. මේ හරියට බුදුහාමර කියලා දෙන මේ රහස දැනගන්නා වූ එතන බුදුහාමර කියලා දෙන ඉරතිකේ යන්නා වූ ඒ ධීරයන් වහන්සේ. එහෙම නැත්නම් ඒ ධීර කෙනා ධීරය කියන වීරත්වයක් යන ප්‍රඥාවක් තියෙන කෙනා විනයනය කරන්නේ හික්මවන්න හදන්නේ ඒ බාහිරේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ආදී කාම ගුණයන් නෙවෙයි තමන්ගෙම කාම ඡන්දයමයි. තමන්ගේ ඇතුලේ තියෙන ආ වූ ආසාවමයි. තමන්ගේ ඇතුලේ තියෙන මනාපමනාප භාවයයි. තමන්ගේ ඇතුලේ තියෙන ආ වූ පෞෂත්ව ලක්ෂණයයි. තමන්ගේ ඇතුලේ තියෙන ආ වූ දෘෂ්ටියයි. තමන්ගේ ඇතුලේ තියෙන ආ වූ දර්ශනයයි. ඉතින් ලෝකේ කරන්න හදන්නේ කකුලේ කටු ඇනනවා කියලා පොළොව පුරාවට හැම ඊළඟයි හදාගන්න. අවබෝධනද කියන ඊට වඩා හොඳ සෙරප්පු දෙයක් දාගනි. එතකොට ලෝකේ කටුව මක මකයින්ට ඕන කමක් නැහැ. ලෝකෙ මට්ටම් කරන්න ඕන කමක් නැහැ. උඹේ කකුල් දෙකට සෙරප්පු දෙයක් දාගනි කියලා. ඉතින් මේක කියනකොට නම් බොහොම විනය විචිත්‍රයි බොහොම උපහාසාත්මකයි. මේක හිතට වදිනවා. නමුත් ඒ කොච්චර හිතවදුනත් අපි අර தত্ত্বගත වෙලා තියෙනවා. මුළු දෙමව්පියන්ගෙන් දැනුමෙන් ඉතිහාසයෙන් සංස්කෘතියෙන් ඒකල අපි උත්සාහ කරන්නෙම ප්‍රෞಢත්වයේ බලන්න ජාතිය ප්‍රෞಢත්වයේ බලන්න ඒ ජාතියේ තියෙන රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශය. gedaraක තියෙන ප්‍රෞඩත්වය බලන gedara තියෙන රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ. පුද්ගලයේ තියෙන ප්‍රෞඩත්වයේ දියුණු දියුණු බලන්නේ ඒ පුද්ගලයාගේ තියෙන ඒ රූ ඒ පුද්ගලයාගේ අධීක්ෂණය යටතේ නැත්නම් අධිකාරිය යටතේ තියෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වැඩි නම් එයා පොහසත්. එයාතරම සතුටෙන් ජීවත් වෙන කෙනෙක්. එයා සන්තුෂ්ටි කර දෙන කෙනෙක්. සම්පatti කර කෙනෙක් කියලා තමයි ලෝකයා මනින්නේ. නමුත් මිනුම් කෝදුවේ තියෙන පුස්කම එහෙම නැත්නම් මේ මනින සරාවේ තියෙන යටහිල සරුවත්න පෙන්වන්නේ ලෝකයේ සන්තුෂ්ටිය පවතින්නේ ලෝකයාගේ සම්පatti කරගතිය පවතින්නේ බාහිර ආරම්මණවල නෙවෙයි අභ්‍යන්තර වශයෙන් ඒ පුද්ගලයාගේ හැදියාව ඒ පුද්ගලයාගේ රුචි අරුචිකාන් පෞරුෂත්වයේ දෘෂ්ටිය සහ දර්ශනය. ඉතින් ඒකට තට්ටු කරන්නේ නැතුව ඒක හදාගන්න නැතුව ඒක පිළිබඳව වග වෙන්නේ නැතුව ශික්ෂණය කරන්නේ නැතුව අර බාහිර කොච්චර ಜಾති කරත් කවම කවදාකවත් ඒක අබමල් රේණුක තරම්වත් අභිවෘද්ධියක් ඉස්සරහට යන්න බෑ. මොනවද ලැබෙනවා මොනවද යම් ප්‍රමාණයක తాවකාලික ළඟාවීමක් පේන්න තියෙනවා. නමුත් පොදු චිත්‍රයේ අති කොන පවතින දුකේ කිසි වෙනසක් පවතින්නේ ඒක නිසා කාමයේ හඳුනා ගන්නකොට කිනෙකුට සීතීන්දු වෙනවා රූපයක් බලන චිත්ත චිත්තක්ෂණයක් පාසා සද්දයක් අහන චිත්තක්ෂණයක් පාසා ගන්ධ රස පහස ලබන චිත්තක්ෂණයක් පාසා චක්කු විඤ්ඤය රූපය නැත්නම් චක්කු විඥාණයට ලක් වෙන රූපය කියනකොට ඇහැ විතරක් ඇතර තිබිලා බෑ ඇහැට බලන හිතක් ඇවිල්ලා ආධාර කරන්න ඕනේ එහෙම නැත්නම් ඇහැ විතරක් තියුණු පළියට හරියන්නේ නැහැ ඒ මොකද එක පුද්ගලයෙක් ගත්තාම කාම ගුණ ගන්නකොට කතා කරනවා බුදුහාමුදුරුවෝ මෙතන මේ ඉන්ද්‍රම් පහක් ගැන කතා කරනවා ඇහ කන දිව නාසය කය. නමුත් ඒවා මේ රූප වශයෙන් නැත්තම් මේ කියන්නේ ඇහ මේ කන නාසය දිව කය කියලා පෙන්වන්න පුළුවන් කයේ තියෙන ස්වરૂපයට සාපේක්ෂව. ඊට යටින් කියනවා නාම ධර්ම වලට අදාළ මනස කියලා එකක්. නමුත් මෙතෙන්දී ඒක ගාවකට නෑ. මේ කාම ලෝකයේ, ඉන්ද්‍රිය ප්‍රතිපද ලෝකයේ කාම ගුණයන්ගේ සම්පූර්ණ නාඩගම තියෙන්නේ මේ රූපත් එක්ක බැඳිලා. ඒ රූප ಜಾති තමයි සද්ද රූප කියන්නේ වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා කියනවා. ඒ නිසා මේ ධර්මයට බහිනකොට රූප කියන වචනෙට අර්ථ දෙකක් එනවා. එකක් තමයි අපි රූප කියලා සාමාන්‍ය විවරය පවතින්නේ ඇහැට පේන රූප වලට පමණයි. නමුත් මේ ධර්ම ක්‍රමේදී සද්ද රූප කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ නාම ධර්මයන්ගෙන් වෙන් වෙච්ච මැනිය හැකි කිරිය හැකි ආමිෂ කියලා සඳහන් කරන කනට වදින මොකද්ද වේගයක් තියෙනවා. ඒවට කියන සද්ද රූප කියලා. ඊට පස්සේ නාසය කුප්පන නාසය අවසන ගන්ධ රූප කියලා જાතියක් තියෙනවා. දිව කිචිකවන දිව පිනවෙන රස රූප තියෙනවා. කය පහස ලබා දෙන පොට්ටබ රූප තියෙන නිසා රූප රූප කියලා අපි ගත්තොත් ඒ කියන්නේ හුදු ඇහැට වැටෙන එක පමණයි. නමුත් මෙතනදී රූප කියලා ගන්නේ ඇහැ කන දිව නාසය කය මන කියන ඔක්කොටම අහුවෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහ. මේ පහ අවදියෙන් ඉන්න කෙනෙකුගේ අපි කියන දවල් වගේ අවදියෙන් ඉන්න කෙනෙක් ගත්තොත් ඒ ඒ පුද්ගලයාට ඇසුත් තියෙනවා රූපත් තියෙනවා කනක් තියෙනවා නිතරම පරිසර ලැබෙන ශබ්දක් තියෙනවා ඒ මනසට වැඩ කරන සජීවීන් කනන හයක් තියෙනවා පරිසරේ කොයි වෙලාවෙත් විවිධ ගඳ උල්පනවා මතකද ඒ වගේම දිවට රසවල් කොයි වෙලාවෙත් වෙනස් වෙනවා විකෝයිලාවෙත් එළියේ මේ ආරාධනා පූර්වකව තියෙනවා එහෙනම් කොයි වෙලාවෙ හිටියත් මේ කායට පහසක් දැනෙමින් තියෙනවා ඉතින් එතකොට මේ ඇහෙන් රූප බැලිල්ලක් කයින් ශබ්ද ඇහිල්ලක් නාසයෙන් ගඳ බැලිල්ලක් දිවේ රස බැලිල්ලක් සහ කයේ පහස ලැබිල්ලක් කියන දේ සිද්ධ වෙන්න නම් ඇහැට රූපයක් එනකොට හිත ඇහැට ගියොත් විතරක් ඒකට අපි චක්කු විඥානය කියලා කියනවා. විඥානය ඇහි උපදිච්ච වෙලාවේදී අපි චක්කු විඥානය කියලා කියනවා. චක්කු විඥානයට පමණයි ඒ වෙලාවේ පවතින රූප දැක ගන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලාවත් විඥානයේ තිබුණේ කනේ නම් ඒ වෙලාවේ ඇහැ ඇරිලා තිබුණාත් වර්ණ රූප තිබුණාත් ඒ ඇහැට ඒ රූප දැක ගැනීමක් හෝ දැකීමේ සංසිද්ධියක් පෙළ ගැහෙන්නේ මොකද හිත වෙන කොයිද? ඒ නිසා ඇහෙන් රූපයක් දකින්න නම් අනිවාර්යයෙන්ම ඇහත් සජීව තියෙන්න ඕනේ, ආලෝකයක් තියෙන්න ඕනේ, වර්ණ රූපෙකුත් තියෙන්න ඕනේ, හිත ඇහි පළපදියම ඉන්න. එහෙම නැත්නම් චක්කු විඥානේ පාටපත් වෙන්න ඕනේ. ඉතින් මේ දේ වෙනකොට සෝත විඥානයක් හිතින්ද බෑ. මොකද එක විඥානයක් තියෙන්නේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය පහටම අදාළ අරමුණු තියෙනවා. අරමුණු තිබුණාට ඒ ඉන්ද්‍රයන් සහ අරමුණුත් එක්ක සම්බන්ධ වීමක් විවාහයක් කවදාකවත් සිදු වෙන්නේ ඒ එකම හිත ඒ ඒ දේට ඒ වෙලාවේ නොයදුනොත්. නමුත් ඒ පහක් තියෙන ආයතනවල එකයි සජීවී වැඩ කරන්නේ එතන තමයි හිත තියෙන්නේ. ඒතකොට පැහැදිලිව පේනවා අනෙක් ස්ථාන හතරේ ගනුදෙනුව සිදු වෙන්නේ මේක අපිට කවදාකවත් අහු වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද? අර ගනුදෙනුව සිදු වෙන අපි ගන්නවා චක්කුද්්වාරයේ සිද්ධ වෙන එක. චක්කුද්්වාරයේ පෙන්වන රූපෙට අපි ඒ තරම්ම ලොල් වෙනවා. ඉක්තයි, කන්ටයි, මනාපයි, රස අල පිය රූපයි කාමෝප සංහිතයි. ඒ නිසා මේ වෙලාවේදී මේ රූපය කෙරෙහි කොච්චර අපි ඇලිබැඳි ගන්නවද, ගැටි ගන්නවද? ඒ වෙලාවේදී කන බීරි බව, නාසයෙන් යමක් අපට නොලැබෙන බව, එහෙම නැත්නම් දිවට රසක් තිබුණත් ඒ වෙලාවේ නොදැනෙන බව, කයට පහසක් නොදැනෙන බව මේ බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් පෙන්ලා දීලා විනිවිද දක්නා වුණෝන කියන කල්ලාතුව ලෑස්තිලා ගියොත් මිස අපිට තේරෙන්නේම නෑ අපි ඒ තරම්ම අර එල්ල වෙච්ච ඇහැට පෙන රූපයත් එක්ක ව්‍යාපෘත වෙනවා. කොල්ලබබත් එක්ක සෙල්ලම් කරනවා වගේ ඒ තරම්ම මේ කල්ලා බදා ගන්නවා. එතකොට අනික හතරෙන් වැඩක් වෙන්නේ නැති බව දැනගන්න විදියක් නෑ. දැනෙනවා නම් අනාත්මේ පෙන්වන්න තවත් දෙයක් ඕනෙත් නෑ. අපිට පේන්නේ ගැලුව බැලමට මේ හිත්වල තියෙන අධික යෝසුළු ගතිය නිසා අපි රූපත් බලමින්, ශබ්දත් අහමින්, ගඳත් බලමින්, රසත් බලමින්, පහසත් ලබමින් ඉන්නවයි කිය. නමුත් පටිච්ච සමුප්පාදය අනුව බලනකොට විඥානය පහළ වෙන්නේ සංස්කරණයක් මතින්. සංඛාරපච්ච විඥානං ස්වභාවය නෙවෙයි. එවැනි විදිහට කියනවා නම් ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස කියන අපි හිත මේව පහම කොට ගහලා තියෙනවා කියලා. කොට ගහලා තියෙනවලයි පහෙන්ම එක සැරේ එනවා වගේ අපිට පෙනුනට එන්නේ නැහැ. එක සැරේකට එකක් තෝරලා අනෙක් පහ හතරම නිලීන කරලා දානවා. අන්නේ විදියට දේවල් තොගයකින් එකක් තේරීම නම් සංස්කරණය හැම චිත්තක්ෂණයකම වෙනවා. මේකට මම මුගක් වෙලාවට මතු කරලා දෙන්නේ දර්ශනේ තමයි ඔය පොඩි උන්ගේ ඉඳුල් කට ගන්න වෙලාව. පොඩි උන් ඔය මාස 7ක් 8ක් ගියාට පස්සේ ඉඳුල් කට ගන්නවයි කියලා එකක් අපේ ලංකාවේ ක්‍රමයට දෙමව්පියෝ කරනවා සම්ප්‍රදාන කුලව. ඒ දරුවා ප්‍රිය කරන දේවල් සේරම වටේට තියලා අහම්බෙන්ම ගෙනල්ලා ළමයා තියනවා මැදි. තිබ්බට පස්සේ පොඩි එකා මොකක් හරි එකට අත දානවා. ඌ කලකොලප්පන් වෙනවා. මොකද ඒකේ ප්‍රිය කරන ඔක්කොම දේවල් තියෙනවා. නමුත් එකකට අත දානකොට අම්මලා හරි තාත්තලා කියනවා ඒ අල්ලපු දේ අනුව තමයි චරිතේ කොට නැගෙන්නේ මෙයා එන පාට පෙට්ටියක් එහෙම අතර ගත්තොත් චිත්‍රකාරයෙක් වෙයි කියලා කියනවා. කවකට පෙට්ටිය එහෙම අතර ගත්තොත් ගණන්කාරයෙක් වෙයි කියලා කියනවා. කැමරට ගියොත් කැම දාස කෙනෙක් වෙයි කියලා හිතනවා. ඉතින් ওই විදිහට පොඩි කාගේ නම් ඉතින් ඌ මොනෝ කරන්නේ වකරි වල්ලන්න එපායි. අල්ලපු එකේ හැටියට චක්‍රණ යෝජනය කරනවා. නමුත් එකක් අල්ලනවා කියන්නේ බොහෝ දේවල් ප්‍රතික්ෂේප කිරීමක් කියන නාස්තික කාරණා අම්මල රත්තරන් දන්නේ නැහැ පොඩි කාර් තේරෙන්නේ නැහැ මේ බණින් මතු කරලා දෙන්න හදන්නේ අන්න ඒකයි. මේ ලෝකයේ ස්වයංවරයක්. ඇරලා තියෙන නිකම් බුෆේ ඩයට් එකක් වගේ. අපි ගිහිල්ලා එක දෙයක් කන්න තෝරගත්තයි කියලා කියන්නේ ඉතුරු මේසේ අනික් සේරම ප්‍රතික්ෂේප කිරීමකට හා සමානයි. ඉතින් අපේ තියෙන ආශාව වැඩිකම නිසා අපිට අර තෝරාගත්ත දේ ලොල් භාවය නිසා අපි මේ එකක් තේරීමෙන් කොච්චරකට අන්ධකාර වෙනවද කියන එක මත් වෙලා ඒ සියල්ලම නොදෙනී යනවද කියන එක අපේ කපට කන්දව ගන්න හම්බ වෙන්නේ. ඒක නිසා ඒක විස්තර කරන එක විද්‍යාඥෙක් මෑතකදී හොඳටම විද්‍යාව පේන්න පටන් අරගත්තා. අපි යමක් තෝරනවා කියලා කියන්නේ පඬිලකමක් වුණාට ඒකෙන් එකක් තීරුවට අනෙක් සේරටම අපි අන්ධකාර වෙනවා. අපි සේරම ප්‍රතික්ෂේප කරපු සාපේ නිසා අපිට දුක් රාශියක් විඳින්න වෙනවා. එච අපි හිතන අපිට තියෙන අධිකාරී ශක්තියක් කියලා යමක් තෝරන්න පුළුවන්කම අධිකාරී සත්‍යයක් නෙවෙයි අපේ දාසකම. අපිට ඒක නොකර ඉන්න බෑ. ඒ තෝරගත්ත දේ බදා ගන්න තු ඉන්න බෑ. නමුත් බුදුආරෝ පෙන්වන්නේ මනුස්ස මනස එහෙමම විය යුතු නෑ, දාස විය යුතු නෑයි කියලා. මේ මිනිස්සයා ඒ විද්‍යාඥයා කියනවා අපි යමක් විශේෂණය කළ බලන්න ඕන නම් අන්වීක්ෂයකට ඇහැ තියෙනකොට අපි අනිවාර්යයෙන්ම වග බලා ගන්න වෙනවා මිතුරු ලෝකයෙන් සම්පූර්ණයෙන්ම අවධානය අයින් කරන්න වෙනවා. ඒ අන්වීක්ෂයෙන් බලන ලේබිද්වේ වගතුක හොඳට බලන්න නම් පිටින් එන සියල්ලම අමතක කරලා ඕනේ අවධානය යොමු කරන්න. එතකොට මේ ලේබින්දුව දැකව බව හැබැයි මේ වෙලාවේ මුළු ලෝකෙම නොදක හිටිය බවත් හැබැයි. අපි හිතමු අයිපීස් එකක් විතරක් තියෙන මයික්‍රොස්කෝප් එකක්. අපි අනික් අත ඇහ අතින් වහන්න වෙනවා. වහන්න නැතුව අර මේක තියන් බලලා අවශ්‍ය දේ දකින්න බෑ අනිකුත් දර්ශන හිතට වදිනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා යමක් බලනවා කියලා කියන අනිත් මුළු ලෝකෙටම අන්ත වෙනවා කියන්නේ. මේකට අපි කියනවා සංස්කරණය කියලා සකස් කරන එකක් කියලා. මේක සංකල්පයක්. ඉතින් දැන් ඒත ඒ වගේ චිත්‍රයක ඉඳලා අපි කල්පනා කරොත් ඇහැට රූප තියෙනවා, කණ්ඩ ශබ්ද තියෙනවා, දිවට රස තියෙනවා, නාසයට ගඳ තියෙනවා, කයට පහස තියෙනවා. එලෙසි අර ඉඳුල් කට ගන්න පොඩි එකක් කොයි එක දල්ලන්නේ කියන එක පොඩි එකා දන්නෙත් නැහැ, අම්මා දන්නෙත් නැහැ, අප්පා දන්නෙත් නැහැ, නෑදෑයෝ දන්නෙත් නැහැ වාගේ. මෙන්න මේ වගේ සොයන්වරයක් දුන්නාට පස්සේ කොයි වෙලාවෙ කොයි එක ගනීද කියලා කාටද සහතික වෙන්න පුළුවන්. මෙතන කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. තන්නේ ක්‍රම අහඹයක් දුවන්නේ. ඉතින් ඒක දන්නේ නැතුව අපි රූප බැලිල්ල පැත්තක දාලා ශබ්ද ඇහිල්ල කරලා ගන්ධ රස පහස අයින් කරලා ඒ දැකපු සද්දේ ගැන පොත් ලියනවා. අනික් කටේ දැක්කේ නෑ මම විතරයි දැක්කේ ඒ සද්ද මෙහෙමයි ඒක මංගලයි ඒක දුමංගලයි ඒක හරි වැරදි කියලා. නමුත් තව කෙනෙක් ඒ සංසිද්ධියෙම ඉඳලා රූපේ විතරක් බලලා හද්ද අහන්න නැතෝ පොතක් කියනවා. එදිට මේක සම්නික්‍රම ලෝක දෙකක්. එකම සංසිද්ධිය තමයි අපි එක එක එක එක ඉන්ද්‍රිය ධර්ම වලට හිත යොදන හැටි බලනකොට ඒකේ කිසිම චාරයක් නැහැ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඒක නිසා මෙතනදී කොයි එකද ගන්න කියන එක අන්තිමට බලනකොට කර්මානුරූපව සිද්ධ වෙන දෙයක් වාගේ තමයි තියෙන්නේ. අපිට පේන්න තියෙන ඕන සද්ධාහනතුමට රූප බලන්න පුළුවන් කියලා. අපිට හිතෙනවා අධිකාරී ශක්තියක් තියෙනවා කියලා මට සද්ද රූප දෙක නැතුව මට ඕන ගඳ බලන්න පුළුවන් කියලා. එහෙමනම් ඇයි ආනාපානෙම හිත තියාගෙන බැරි? මෙච්චර ආසාවෙන් කරලා ආනාපානෙම හිත තියාපන් කියලා කිව්වට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලාවක් හිටිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉඳපු ගාම ගෝන් රූපයක් පෙන්වනවා. ඉඳපු ගමන් ඕ සද්දයක් අසනවා. ඉඳපු ගමන් ඕ වේදනාවක් එනවා. ඒක අපි පශ්චාත්තාප වෙනවා. මොකද අපි දන්නවා වැඳලා පටන් ගත්තා. යදලා පටන් ගත්තා. ආසාවෙන් පටන් ගත්තා. දානපණ හිටපන්කට හිටින්නේ නැහැ. ඒක තියෙනවා මොකද්ද වෙන න්‍යාය පත්‍රයක්. අන්නේ න්‍යාය පත්‍රය අනුව බලනකොට ඒක සිද්ධ වෙන දෙයක්ද ඒක කරන දෙයක්ද කියන එක ඒක විවිධ රස ඊට පස්සේ කය පිනවන ස්පර්ශාභිය වාසය පොට්ටබ්බ වාසය කය පිනවන විවිධ යාන වාහන ඇඳ කොට ඇඳ පුතු කොට මෙට්ට සුඛෝපභෝගී පරිභෝග උපභෝග වස්තු ඒ උපභෝග පරිභෝග වස්තුන් ඒ ස්පර්ශ වෙනකොට ඒ ඇති වෙන පහස විවිධාංගීකරණය. කොට ඔක්කොටම කියන කාම ගුණ කියලා. ඉතින් මේ කාම ගුණයන් වැඩි දියුණු කරගන්න තමයි අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ව්‍යාපෘත වෙන්නේ. රැකියාවල් කරන්නේ, අතිකාල සේවාවල් කරන්නේ, ඉගෙන ගන්නේ, මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම කරන්නේ මේ කාම වස්තුන් වැඩි කරගෙන තෙලවන. සමස්තයක් වශයෙන් බලන දුකක් එළවන්නේ. ඉතින් ඒ වගේ මිනිස්යාට තියෙනවා නම් අධිකාරී ශක්තියක්. මම මේ ශබ්ද අහන්න ඕනේ නැහැ මට ගඳ බලන්න ඕනේ නැහැ බලන්න ඕනේ නැහැ මට රස බලන්න ඕනේ නැහැ මට පහස මට රස බලන්න ඕනේ නැහැ මට පහස මට රූප බලන්න ඕනේමයි කියලා රූපෙ දිහාම බලන්න ඉන්න පුළුවන් කතිය රූප බලන්න ඕනේමයි කියලා රූපෙ දිහාම බලන්න ඉන්න පුළුවන් කතිය එහෙම දෙයක් නැහැ මේක තමයි බුදු ඥාන දෙයක් නැහැ එක පැත්ත මේක තමයි බුදු ඥාන එක පැත්තකින් අනාපයන් අනාපය කියලා පෙන්නනවා කියලා පෙන්නනවා ඉතින් ඒකනේ ඉතින් ඒක නිසා අපි හිතමු දැන් ඔක්කොම ඒ අපි හිතමු දැන් ඒ ඔක්කොම දැනුමක් ඇතුව මේ රූපයක් දකින්නයි ඒ දැනුමක් ඇතුව රූපයක් දකින්නයි කියලා. ඒතර අපි වරන් ඇතුලේ දාලා ලියා ගන්න වෙනවා නේද? සද්ද නැහැ මේ වෙලාවේ, ගඳ නැහැ, රස නැහැ, පහස නැහැ. ඒවා තිබුණාට ඒවා අවලංගු වෙලා යනවා. ඒවා ලීන වෙලා යනවා. ඒවා සැඟවි ගන්න ඕන රූපෙට හිත ගියා. දැන් රූපෙට හිත දකින්නකොට දකින්න රූපේක රූපයක් දකින්න වර්ණ රූපයක් එළියේ තියෙන්න ඕනේ ප්‍රകൃතිය හැක් තියෙන්න ඕනේ ආලෝකයක් තියෙන්න ඕනේ අවධානය මානසිකාරය එතන තියෙන්න ඕනේ දැන් ඔක්කොම හරි කියලා හිතමු එහෙම තියෙනකොට ඒ රූපයක් දකින්නකොට ඒ නුපුහුණු මනස දකින්න රූපයක් පාස චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං කියලා ඒ රූපේ දැකලා ඕනෑ නම් ඒකේ මනාපය ඇති කරන්න පුළුවන් නැත්නම් මනාප ඇති කිරීමට ඒකේ තියෙනවා ඊටපස්තාව. ඊට පස්සේ නැත්නම් අමනාප ඇති කරනවා. ඒ නිසා මනාප අමනාප දෙක හිටින්න පුළුවන්. ඉතින් මේ විදිහට එක රූපයක් බලලා ඒ රූපයේ අවස්ථා ප්‍රස්ථා තුනක් තියෙන බව දන්න එකම උත්මය තමයි උන්වහන්සේ තමයි රහතන් වහන්සේ කියන්නේ. පෘථග්ජනය හැම වෙලාවෙදී මේ රූපේ දකින්නකොටම ඒහා බැඳිච්ච එක්ක ද්වේෂක් පහළ කරනවා සදාකාලිකව. එහෙම නැත්නම් ඒකට මනාපයක් පහළ කරනවා. එහෙම නැත්නම් මනාපමනාප දෙක කියන ඒ රූපේ දැක්කට වැඩක් නැති ගතියක් පහළ කරනවා. මෙන්න මේ විදිහේ સંદર્ભයක් නිසයි රූපෙට තියෙන මනාපය අමනාපය කියන સંદર્ભේ නිසයි අපි වෙලාවේ සද්ද නැහැ වුණත්, ගඳ නැති වුණත්, රස නැති වුණත්, පහස නැති වුණත් එහි ඇලී ගන්නේ, එල්බ ගන්නේ, පටලවි ගන්නේ ඒකේ රාගය හෝ ద్వේෂය පහළ වෙන නිසා. රාග ద్వේෂ නැති රූපත් නොදකින්නව නෙවෙයි වකවදාකවත් අපේ මතකෙට යන්නේ. ඒවා කිසිම වෙනසක් ඉතිහාසගත වෙන්නේ නැහැ. මේ මනාපමනාප දෙක පහළ වීමත් එකම තමයි ඒ රූපේම නැමතත් බලන්න ඕනද ඒක ලං කර ගන්න ඕනද ලොක් කර ගන්න ඕනද බදා ගන්න ඕනද එනතක විනාශ කරන්න ඕනද නැති කරන්න ඕනද නැති බංගස්ථාන කරන්න ඕනද කියලා අපි ව්‍යාවෘත වෙන්නේ වෙහෙසලා ඇදෙන්නේ මනාපමනාප දෙක මත තමයි. ඒක නිසා යම් කිසි කෙනෙක් රූපයක් දකින වේලාව දිහා සත්‍යමත් උනායි කියලා හිතමු. ඒකට මේ පුද්ගලයාට පේන්න දකින්න දැනගන්න අවස්ථාවක් තියෙනවා මේ රූපයත් එක්කම රූපේ දැකීමත් එක්කම ඒ රූපය වේවා නොවේවා මේක මංගලයි මේක දුමංගලයි මේක පෙරකල පිනකට පහළ වෙච්ච එකක් නැත්තම් මගේ කාලකන්නිකවට මම දැකපු එකක් කියලා ඒ මතින් පහළ කරන මේ මති මතාන්තරය දැක ගන්න පුළුවන් වුණා කියලා හිතමු. ඒක මම කියන ඉතාමත් සූක්ෂම දක්ෂ මනසක තමයි සිද්ධ වෙන්නේ. එහෙම වෙනකොට ඒ වෙලාවේදී මේ නිබ්බේද පරියාය සූත්‍රයෙන් නැත්නම් මේ විනිවිද දක්නා සුලුව එහෙම නැත්නම් විචක්ෂණ බුද්ධියතලා බැලුවොත් ඒ බාහිරේ වර්ණ රූපේ හිතට ඇවිල්ලා වදින එක බාහිර වස්තුවක් මේකට වැදීමක්. ඒ වතින් මනාපමනා පහළ වෙන එක ඇතුලෙන් පිටතට කරන වැක්කිරීම. දැක්කා කියලා අපි මනාපය මෙහෙම වෙච්ච නිසා තමයි දැක්කා කියලා මතකයි. කරගන්න වර්ණ රූපයක් තියෙනවා. ඒ වෙලාවේදී අපි කොච්චර මත් වෙනවද කියනවා නැත්නම් අපි කොච්චර අවිද්‍යාවකට යට වෙනවද කියනවා නැත්නම් අපි කොච්චර සම්ප්‍රදානුකූලව මතිය වලට යට වෙනවද කියනවා අපිට හිතෙන්නේ ඒ දකින රූපයේ මනාපකම තිබුණා. වැగిරෙන දෙයක් කියලා. ඒ අමනාපකම ඒ දකින රූප හිතින් මතු කරන දෙයක් කියලා අපි හිතන. අපි හිතන ඒ රූපය මේ අමනාපකම මනාප දෙයක් රූපය අමනාප දෙයක් ඒ නිසායි අපි ඒ රූප අපිට තේරෙන්නේ රූපේ දකින්නකොට මනාපකම හිතින් පහල් කරලා වක් කරපු එකක් කියලා. ආශ්‍රව ධර්ම දොස් කියන්නේ ප්‍රේම කරන්නේ අපි හිතන රූපවල කෙලස් තියෙනවා කියන්නේ. මේක ලැබගිර කිසිසේත්ම රූපේ නෙවෙයි කෙලස් තියෙන්නේ. ඒ දැකීම මත අවිද්‍යාව තුලින් අපි කරන මේ අගයන් ආඩම්බරයන් වලින් තමයි මනාපමනාපකම් අනුව තමයි රාගානුසය හෝ ද්වේෂානුසය පාලනය. ඉතින් මේ දේ දන්නේ නැතුව ඉස්සරහට යනකොටම ගමනක් යනකොට මංගල ගමනක් යනකොට මුලිච්ච වුණොත් නරක දෙයක්. අපි මේ මිනිස්යාට බලිනවා. මේ නරක දර්ශන නිසා තමයි ගමනත් හරියන්නේ නැත්තේ කියලා අපි හිතනවා දකින්න චිත්තක්ෂණයම කිසිම සසංකාරික ගතියක් නැතුව අසංස්කාරිකවම හිතේ පහල කරන එක පෘථග්ජනයාගේ අනිවාර්ය අංගයක්. දකින්න හැම දෙයකම මනාපයක් හෝ අමනාපයක් පහල කරනවා. නමුත් මේ අමනාපයේ මනාපයේ හිතේ ඇතුලෙන් එළියට වැක්කරන දෙයක්. ඒකට හේතු වෙච්ච වාට රූපය කියලා කියන පිටින් ඇතුලට ආපු දෙයක්. මෙන්න මේ දෙක පටලවා ගන්නට පස්සේ හිතෙන්නෙම දකින්න දේ මනාපමනාපකම තියෙනවා. ඊට පස්සේ ඒක තමයි මට්ටම් කරන්න හදන්නේ. ආර්ථික විද්‍යාවත් කරන්න හදන්නේ ඕක තමයි. දේශපාලනඥයා කරන්න හදන්නේ ඒකම තමයි. සමාජ විද්‍යාඥයා කරන්න හදන්නේ ඒක තමයි. නෝ දකින්න දේ නෙවෙයි කෙලස් තියෙන්නේ ඒ දකින්න පුද්ගලයා තුල ඇති ආසව අනුසය ධර්ම මතයි ඒක ඒ පුද්ගලයාට දකින්න බැරි වුණොත් ඒ මනුස්සයාට ලැබෙන සැප දුක දෙක තීන්දු වෙන්නේ පිටින් බලන රූපේ නෙවෙයි ඒකට මතු කරගන්නා වූ ආකල්පය මතයි ඒ නිසා සර්වචන් සඳහන් කරනවා නති කාමා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකයේ කාමය කියලා කියනවා බාහිර විචිත්‍ර වස්තුවේ නෙවෙයි සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. තමන් වගුරුවන මනාපමනාප දෙක නැමැති සංකල්පයට තමයි මනුස්සයා ප්‍රිය කරන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි කියනවා හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදේ කියලා. තමන් ප්‍රේම හිතුණා නම් කාට හරි කවුරු හරි විශේෂයි ඒක රූපයක් සද්දයක් ගන්ධයක් යක් ගන්ධයක් රසයක් රසයක් පහරක ඊට පස්සේ පහරක ඊට පස්සේ අපි අපි নানা ආකාර විනානා ආකාර විදියට ඒකට ස්තෝත්‍ර කියමින් වර්ණ ගායනා කරමින් වන්දි බට්ටකම් කරනවා ඒකට ස්තෝත්‍ර කියමින් වර්ණ ගායනා කරමින් වන්දි බට්ටකම් කරනවා. ඊට අපි හිතන අනේ මගේ හිත අඳුනාගත්ත හොඳ කල්යාණ මිත්‍ර. ඊට අපි හිත ඊට පස්සේ අපිට හිතෙන්නේ දැකපු දේ තුල හම්බුනායි කියලා. ඒ කියන්නේ දෙන්නම එක જાති තක తీරෝ දෙන්නේ. එතකොට දෙන්නට දෙන්න තකර තක ගැලපෙනවා. ඉතින් මෙන්න මේ සංසිද්ධිය දැකලා ඇති වෙන මතුවෙන ආශ්‍රව ධර්ම, අනුසය ධර්ම ඇතුලෙන් පිටතට වැක්කරන එකක් බව දැනගන්න ඒක සඳහා හේතු වෙච්ච වර්ණ රූපේ පිටින් ඇතුළට ආපේ කබ්බව දැනගෙන මේ පිටින් ඇති මනාපේ තියෙනවා කිය. වෙන කෙනෙක් ඒකට ආපේකේ නෙවෙයි කාමයේ තියෙන්නේ ඇතුලෙන් පිටතට රැකෙන්නේ. ඒකේ ඒ නිසා පිටත තියෙන කාමය රැකේ නැත්නම් අපි විචිත්‍රත්වය ඔය හිතින් එක තරහ ඉච්ඡාවයි. අර ඇතුලෙන් වැක්කෙන කාමයේ පොඩ්ඩක් අපි අනිත් එක ඒ විදිහටම දැක්කොත් අපි නෝ අනිත් මගේ හිත අඳුනාගත්ත හොඳ කල්යාණ මිත්‍රෙක් හම්බුනායි කියලා. ඒ කියන්නේ දෙන්නම එක જાති තකතිරෝ දෙන්නේ. විනේනේ කරමු. එතකොට දෙන්නට ඒක නිසා සරුවන තකර තක ගැලපෙන සඳහන් කරනවා නති කාමා යಾನි චිත්‍රාණි ලෝකයේ ඉති මෙ සංකමේ සංසිද්ධිය දැක්පරාවෝ පුරිසස්ස කාමෝ තිත්තංච චිත්‍රාණි තතේව ලෝකේ ලෝකයේ තියෙන විචිත්‍රත්වය හිදිබිච්චාවයි අතෙත්ත දීරා විනයන්ති ඡන්දා ඒ නිසා ධීර පුරුෂයා ධීර යෝගාවචරයා භාවනා කරන කෙනා තමන්ගෙන් මේ පහළ වෙලා වැක්කිරෙන කාමච්ඡන්දයයි විනයනය කරන්න හදන්නේ මේ ලෝකෙට අහන් එලන්න හදන්නේ කකුල් දෙකට සිරප්පු දාගෙන එකයි කරන්නේ. ඉතින් මේ නිසා මේ කාම ගුණයන් අවබෝධ කරනකොට යම් කිසි කෙනෙක් ලැබිලොන් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා හිතනවා දකින්න වස්තුවේ රාගේ තියෙනවා දකින්න වස්තුවේ ද්වේෂය තියෙනවා. දකින්න වස්තුවේ මෝහය තියෙන නිසා මේ කාමයේ මේ රාග දනවන වස්තු ගොඩාක් තියෙනවා නම් පිං. ඒ කිව්වට ද්වේෂයේ පස්සේ දනවන වස්තු ගොඩාක් තියෙනවා නම් උප්පත්තිය තමයි අපි පව් කියලා වගේ නම. ප්‍රධානම දුක දෙන දේ පිස්සු අජාති දුකේ ආශ්‍රාශයක් ඇති. පස්සේ තමයි සියල්ල නැති වෙන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් ජාතිය වෙනුවෙන් අපි බර්ත් පාටි දානවා. හැබැයි මරණ මම එක දවසක් මට මතට කනසාවක් වෙනවා. අයියෝ බර්ත්ඩේ පාටි දාන උප්පත්තියේ බොහෝ මංගල කාරණාවක් කියලා රෙක්සොන සබන් කෑලා ප්ලක්ස් ප්‍රිපෙට්ටිය කනම්මනම් අරගෙන ගිහිල්ලා බබත් බලලා එනවා. ඒක ලොකු නොකල කරන්නේ නැතුව හොඳ නෑ ඒක. කරන්න ඕනේ. මරණය වෙච්චාම ඒ කාසියම අනිත් පැත්තට ඊට පස්සේ හොස්ස දික් කරගෙන ආ මරුණා. හරිම කරදරයක්. අනේ මෙහෙම දෙයක් සංසාරේ මේ පුත්‍රට ආය නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වාගේ විකාරයක් තියෙන ලෝකයේ බුදුහාමර පෙන්නන දෙනවා මේ උප්පත්තියමයි ප්‍රධානම දුක කියලා බණක් ඒ නිසා උන්වහන්සේ අනිවා ඒක ಜಾති සංසාර අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනික් විසං ಜಾති සංසාරේ සන්දහා විසි මං කොච්චර දෝ හොයා ගියා ඇති වෙච්ච දුකට පිළියම් කරන්න කවදාකවත් කරන්නේ දුක ඇති වෙන්නේ නැති වෙන්නයි කටයුතු කරන්න ඕනේ එහෙමනම් ආය නෝපදින්න වැඩි කරන්න ඕනේ ඉතින් මේ ගැන බණ කිව්වට පස්සේ ප්‍රශ්න අහන්නට උත්තර දෙ ඉඩ වස්තාවක් දෙන එක මම සාමාන්‍ය කරන දෙයක්. ඉතින් එක්කෙනෙක් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ ඒ මේ જાතියක තියෙන જાතිය જાතියත් එක්ක අපි ලබන කර්ම ශක්තිය සහ අපේ මේ කෙලෙස් ජවත් එක්ක බලනකොට ඒක සංසිද්ධියක් වෙලා කියනවා තාත්තයි පුතයි පවුල ඉපදිලා කෙසේ නමුත් ඒ පුතා තාත්තත් එක්ක සාමාන්‍ය සම්බන්ධකම් පැවතුවාට පුදුමාකාර වෛරක ඉඳලා තියෙනවා. මේ තාත්තගේදී තද බල වෛරක ඉඳලා තියෙනවා. නමුත් සංසාරේ ලෝක චාරිත්‍රයේ මූලිකාවට තාත්තා කියන ඉඳලා තියෙනවා. හැබැයි ඇතුලේ පැහැෙන කොචදාන වෛරක ඉඳලා තියෙනවා. ඊට පස්සේ මැරිලා ගියාට පස්සේ මේ දෙන්න නැවතත් ඊගාව භවයේදී තාත්තයි පුතයි ඉපදිලා අරයා තාත්තා වුණා මෙයා පුතා වුණා ඒ තාත්තා විසින් පුතා මරලා තියෙනවා අර තිබුණු තරහට කොහොම වුණාද කියන දන්නෙත් නැහැ මරණ වුණාට පස්සේ ඒ අර හිප්නොටයිස් කරපු වෙලාවක කොයිලා බලනකොට පෙර ආත්මේ ගෙනාපු දැඩි ද්වේෂයක් තිබිලා තියෙනවා කඤ්ඤම් මරඤ්ඤම් කොටඤ්ඤම් කියන තමයි මැරලා ඒ ඒ සම්බන්ධතාවය නිසා ඊගාව ආත්මෙත් දෙන්නම අර සම්බන්ධතාවයක ඇවිල්ලා මරාගෙන මරාගත්තා. ඉතින් බලන්න මේ જાතියකදී අපි මේ පින්වන්තයි කියලා උපද ගන්න જાතිය කොන්න තරම් කෙලස් Java ගේනවා. නැත්නම් ආකල්ප ගේනවා. කොච්චරක් ආශව ධර්ම ගේනවා. කොච්චරක් අංශේ ධර්ම ගේනවද? ඒක දිගෑරුණාට පස්සේ බලනකොට සමාජයට මූණ දී ගන්න බැරි විශාල අකුසල් රාශියක්. එහෙම නැත්නම් කෙලස් ගඳක්. ඉතින් මේ කියනකොට මං ඇහුවා තාත්තා පුතා ප්‍රේම කරපුවාම ඔය හා සමානම වැරද්දක් වෙන්නේ නැද්ද කියලා. ඒක පිළිගන්න කැමතිද? තරහ වෙලා ඊගාත්මේ මරණයක නම් බොහොම කැතයි. නමුත් තාත්තට පුතා ප්‍රේම කරලා ඊගාවාත්මෙත් ප්‍රේම කරනකොට එයා සමාන දුකක් වෙනවයි කියලා කිව්වොත් මම හරියට වැරදි දෙයක් කිව්වා වගේ. ඒක අම්මගෙනුට හොඳටම කේන්ති කියලා කියනවා. ඊට පස්සේ එනම් මනුසාත්ම භාවය කියන්නේ පිං එකක් නෙවෙයිද ස්වාමීන් වහන්සේ? එහෙම තාත්තලා පුතාලා ප්‍රේම කරන්න එපාද කියලා. ඒ කාසි අර පැත්ත හොඳ නැහැ මේ පැත්ත හොඳයි අපිට. ඉතින් ප්‍රේමයෙන් ද්වේෂයෙන් එකම හානිය කරන්නේ. උපජ්ජති මනහපං උපජ්ජති අමනහපං මනාපේ යම් හානියක් කරනවා නම් ඒහා සමානම හානියක් අමනාපෙන් කරනවා. අමනාපේ යම් හා සමාන හානියක් කරනවා නම් ඒහා සමාන හානියක් මනාපෙන් කරනවා. ඉතින් අපි මේ සමාජයේ දිකන ප්‍රේම කරාට කොච්චර කරුවක් කමන්නේ. ද්වේෂ කරන එක කැතයි කියලා කියනවා. අන්තිමට ඉතින් අපි දන්නේම නැතුව වලිගල්ලන්ට කරකිනවා වගේ එකම එක වටේ කරකැවි කරකැවි කරකැවි කරකැවි ඒකට පවත්වනවා. ඉතින් ඒක නිසා දකින්න රූපේ මතින් ඇහැට වැටෙන ඇහැට හම්බෙන රූපේ මතින් මනාපයක් පහළ වුණත් අමනාපයක් පහළ වුණත් ඒ රාගානුසය හෝ ද්වේෂානුසය කිව්වට පස්සේ එදිකේ එකක් හොඳයි එකක් නරකයි නැහැ. ඒ දෙකම සමසේ දත යුතුයි දැක්කොත් නම් දෙකම ලස්සනයි. නොදැක්කොත් දෙකම කැතයි. ප්‍රතිපෘතඥය කියලා කියන්නේ නොදකින්නමයි උත්සාහ කරන්නේ. රූපේ දිහා දකිනවා නමුත් කවදාකවත් ඒ රූපේ දකින්න තමන්ගේ හිතේ පහළ වෙන මනාපමනාප දෙක දකින්ද ඒක බලන්න ගියොත් රස විඳින්නේ නැති වෙනවා. ඒ රස විඳින්න බෑ. ඒ නිසා අපි මත් වෙන්න ඕනේ. මත්ුන් නැත්තම් අපට ওই විදිහට හලවට්ටම් කරන්න බෑ. ওই විදිහට සිප් වෙනද ගන්න බෑ. ওই විදිහට මරන්න කපන්න කොටන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි බැන්නට මේ මත් කුඩු ගහන මිනිස්සු මත් වෙලා ජීවත් වෙනවා කියලා මොකාද මත් වෙලා නැත්තේ කියලා බලන්න. හැම එකම ජීවත් වෙලා තියෙන මත් වෙලා තමයි. ඒ උනට අපි කියන කුඩු ගහන එක සෞත්තු වැඩි කියලා. ගොනේ එක සෞත්තු වැඩි කියලා. සූදු කෙලින එක සෞත්තු වැඩි කියලා. අපි කෙලින සූදුව හැම කෙනාම කවදාකවත් දකින්නවත් කැමති. අපි ඒක ශිෂ්ටයි කියන රාමුව ඇතුලේ දාගෙන ඒක අපේ ලොකු පඬිතකමක් කියලා හිතලා තියන්නේ. සාරවත්ඥාන්සෝ කොයි එකක්වත් මායින් කරලා නැහැ. සාරවත්ඥාන්සෝ කිව්වේ මේක නිබ්බේදේ මේක විනිවිද දකි. මේක පතුරු ගහලා බලන්න. මේක විෂිතුරව බලන්න. මේක ඇති වෙනකොටම බලන්න. මේක Tamange පිටින් ඇතුළට එන එකද ඇතුළෙන් පිට වෙන එක ටිකක් බලන්න. ඉතින් මේකට පුංචි ඉංගියක් වාගේ නිකන් පුංචි කොහොමද කියන්නේ දර්ශනයක් වාසි කියනවා ආස්වාස් ප්‍රසවාස කරනට ඇතුළට එන හුස්ම වෙනකොට පිට වෙන්නේ නැහැ. පිට වෙන හුස්ම යනකොට ඇතුළ වෙන්නේ නැහැ කියලා මේ දෙක වෙන් කරලා පොඩ්ඩක් බලන්න කියලා. ඇතුළේ හුස්මේදී ඇති වෙන අත්දැකීම කොහොමද? පිට වෙන හුස්මේදී ඇති වෙන අත්දැකීම කොහොමද කියලා. ඉතින් අපි හිතමු නිදර්ශනයක් වශයෙන් ඇතුළේ හුස්ම සියුම් සීතල හුලන්ට ලක් අපට වැටේ. පිට වෙන හුස්මේදී තියා උණුසුමක් වැටේ. ඇතුළේ හුස්ම එක පාට හොස් කාල ඇතුළට එනවා. පිටෙන හුස්ම හිමීට සීලෙන් පිටේ. ඒත් ඇතුළෙන හුස්ම බොහොම සීලෙන් ගන්න. පිටවෙන හුස්ම හොස් කාලා පිටින. ආදි වශයෙන් අපි මේ ඇතුළට එන හුස්මයි පිටවෙන හුස්මයි දෙක අතර වෙනස බොහොම ඕලාරික දෙයක් තමයි. නමුත් ඒක හරියට නිකන් උනන්දු කරනවා වගේ රූපයක් බලනකොට බාහිරේ වර්ණ රූපේ පිටේ ඉඳලා ඇතුළට වෙන එක එහෙම දැකපාන. ඊට පස්සේ මේ රූපේ මත පහළ වෙන මනාපමනාප දෙක පිටින් ඇතුළට යන එකක් ඇතුලෙන් පිටතට යන එකක් විදිහට දැක්පන් කියන එකට නිකන් පොඩි ඉඟියක් වාගේ තමයි මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනසවත්. ඒක මේ රූප ධර්ම වෙනස දැක ගන්න පුළුවන් නම්. එතකොට කියන්න පුළුවන් හරියට භාවනාවට හිත වැටුණා කියලා. මේ නැත්තම් හරියට ආරමුණට මූණට මූණ දැම්මයි කියලා. මූණට මූණ දාලා අපි හිතමු ඒ සීතල බව, උණුසුම් බව, දිග බව, කෙටි බව මොන මොන හරි ලක්ෂණ ටිකක් දැක්කයි කියලා. මේකට අපි කියනවා ඥාත පරිඥාව කියලා. ඒකට කියනවා අත්‍යන්ත ලක්ෂණ කියලා. ආස්වාසේ පමණක් පවතින ප්‍රස්වාසේ නැති ලක්ෂණ. ප්‍රස්වාසේ පමණක් පවතින ආස්වාසේ නැති ලක්ෂණ. ඒකට කියනවා ස්වභාව ලක්ෂණ කියලා. ඒකට කියනවා පච්චත්ත ලක්ෂණ කියලා. ඒකට කියනවා ගති කියලා. ඒකට කියනවා භාව කියලා. ඒකට කියනවා ස්වභාව කියලා. මේ දෙකවත් වෙන් කරගන්න බැරි කෙනෙක් කොහොම ඉස්සරහට යන්නද? ඉතින් මේකදී මම මේ අතිරේක වරණාවක් කරන්න හදන විපස්සනා ඥාන වලට නැත්නම් විපස්සනාවට සමත භාවනා කරන යෝගාවචරයට <clears throat> ආස්වාස් ප්‍රසාරික වෙන් කළ දැන ගන්න අවශ්‍යතාවයක් නැහැ. හිත හුස්ම තියෙනවා දන්නවනම් ආසයක ඇති මේ <clears throat> සමත යෝගාවචරය. මේකට අභිධර්මයෙන් බහැලා පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් හරියට ආනාපානේ කියනවා දත යුතු දත හැකි විනිවිද දත යුතු පැතිකඩ තුනක්. ආනපාන නෙවෙයි ඕනම ඇහි කනේ දිවේ නාසයේ සංසිද්ධියක් වෙනකොට මේ පැතිකඩ තුනක් තියෙනවා. ඒ පැතිකඩ තුන තමයි ආස්වාද ප්‍රස්වාසයේ සිද්ධ වෙන්න නම් මේ බාහිරින් ඇවිල්ලා වදින හුලන් රැල්ලක් තියෙනවා. ඒ හුලන් රැල්ල ඇවිල්ලා වදින්ට කයේ ප්‍රසාද භාවයක් කයේ සංවේදී ගතියක් ඔපයක් තියෙනවා. ඊට පස්සේ ඇතුල් වෙන හුස්ම වදිනකොට ඒ ඔපේ මෙන්න මේ මේ ලකුණු තියෙනවා. පිට වෙනකොට ඒ ඔපේ වදිනකොට මෙන්න මේ මේ ලකුණු තියෙනවා කියලා ඒ හුස්ම රැල්ලවිලා ඒ කයේ සංවේදීභාවය වදිනකොට මතුවෙන අත්දැකීම අත්විඳීම කියලා තාපයට කරක් තියෙනවා. ඉතින් මේ භාවනා කරන වෙලාවේදී සමත යෝගාවචරයා අවධාර්ණ යොමු කරන්නේ අර පිටින් ඇවිල්ලා වදින ඒකට කියනවා ආරම්මණය කියලා ආරමුණට පමණයි. විපස්සනා යෝගාවචරයාගේ ගෙනාපු විමස්සනා දක්ෂකමක් තියෙනවනම් ප්‍රනීත භාවයක් තියෙනවනම් කුසලතාවය තියෙනවා. ඒ පුද්ගලයාට ඒ ආරමුණ ඇවිල්ලා වදින තැන කයේ නාසිකාග්‍රේ හෝ උඩුතල හෝ විශේෂයෙන්ම වදින තැනත් දෙවෙනි පැතිකඩ වශයෙන් පේනවා. ඊට අමතරව ඇතුළේ හුස්ම වදිනකොට මට මේ විදිහේ අත්දැකීමක් තියෙනවා. පිටුවෙන හුස්ම දකිනකොට මට මේ විදිහේ අත්දැකීමක් තියෙනවා කියලා ඒ ගැටුමේ ඇවිල්ලා හුස්ම ඇවිල්ලා නාසිකාග්‍රේ වදිනකොට ඇති වෙන sannivedanයේ වෙනස පවා දැක ගන්න පුළුවන් ශක්තියක් විපස්සනා කරන කෙනාට තියෙනවා නැත්නම් ඒකයි විපස්සනා කියලා කියන්නේ. ඒ නිසා විපස්සනා කරන කෙනා සංසිද්ධියේ වරින් වර පැතිකඩ තුන මාරුවේ මාරුවට දකින වර එක යන්නේන හුස්ම රැල්ල දකින. වර එක එක ඇවිල්ලා වදින නාසිකාග්‍රේ හෝ රුතල හෝ මේ සංවේදීකම දකිනවා. වර එක යති උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති දකින. මෙන්න මේ තුන් පැතිකඩම දකිනවනම් හොඳ විපස්සනා පොහොරක්. මු සමත යෝගාවචර දකින්නේ දැකිය යුත්තේ ඒ අවිල්ල වදින ආරමුණ පමණයි. ඒ නිසා ඒ සමත භාවනා කරන එකට ආස්වාද ප්‍රසආස්තිකේ රස වෙනස දැකීමක් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ සමත යෝගාචර කොච්චර සමතෙන් දියුණු වුණත් රූපයක් බලන වෙලාවෙදී මේ වර්ණ රූපය කියන එක පිටින් ඇතුළට ඇවිල්ලා වදින එකක්. දකින දකින වර්ණ රූපයක් පාසා ආශවණුසේ ධර්ම වගුරු වෙනවා ඒක මත. දැක්කා හොඳයි, දැක්කා නරකයි, ප්‍රියයි, මනාපයි ආදි වශයෙන් ඒ වෙනස කවදාක සමත ඥානයකට අහු වෙන්නේ නැහැ. කොච්චර සමත දියුණු කරත් ඒක අහු වෙන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයා දකින්නේ සංසිද්ධියේ එක පැතිකඩයි. අපි කියනවා නම් ඇහැට රූපය, කනට ශබ්දය, නාසයට දිව, දිවට රස, කයට පහස කියලා සමත යෝගාවචරය ආරමුණු කරන්නෙම ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පමණමයි. ඒ පුදුර කවදාකත් ඇහි උපේ අරමුණු වෙන්නේ නැහැ. නා දිව කනේ උපේ නාසයේ උපේ දිවේ උපේ කයේ උපේ අරමුණු වෙනවා. ඒ වගේම දැකීම කියන සිද්ධියේදී ඒ ඇහැට වර්ණ රූපයක් ලැබීම නිසා දැකීමේ ඇති මනාපමනාප භාවයේ සතියෝගාවචරයට විශේෂෝචර වෙන්නේ. ඒක විපස්සනාට විසයි විපේ විශේෂෝචර වෙන්නේ. ඉතින් ඒ නිසා මේ නිබ්බේද කියන වචනයට අර්ථ සපයනකොට අටුවාචාන් වහන්සලා මේකට විපස්සනා කියන වචනේ දීලා තියෙනවා. යමක් සිද්ධ වෙනකොට ඒ සිද්ධියේ මත් වෙලා ඒ මතින් අන්ධ භූතව ගමන් කරන වෙනකොට මේ වෙන්නේ මොකක්ද කියලා සංසිද්ධිය දිහා බලන එක සංගතිය දිහා බලන එක තමයි ඔය රූපයක් බලන වෙලාවේදී සද්දයක් අහන වෙලාවේදී රූපයක් බලන වෙලාවේදී සර්ජනමු සර්වඥාන්සේ හොඳටම දන්නවා අපේ ඇහැක් අහන වෙලාවේදී කරන්නේ. ඉතාම සර්වඥාන්සේ හොඳටම යොසුළු නිසා ඇයි කියලා අපේ වීම ඇහැ පුදුමාකාර වේගිතාමත්ම සුයෝක වෙන්න නිසා ආධුනිකයට අමාරුයි. සුළු නිසා ඒ ඊගාට කණේ කෙලස් ඇහෙන් වීම පුදු කෙලස් මාකාර වේගයකින් වෙන නිසා ආධුනිකයට අමාරුයි ඊගාට කණහල නොවන වෙලාවක් බලාගෙන ඉන්නවා කන අවස්ථාවක් ගන්න. ඊට පස්සේ යාගෙන් පහල කෙලස් බොහොම බරපතලයි. කෙලිල විශාල ඒ නිසා ටෙලිවිෂන් එකට පස්සේ තමයි රේඩියෝ එකෙන් පවු කරන්නේ. ටෙලිවිෂන් එක තියෙනවා නම් ඒ අවුරුදු ටෙලිවිෂන් එක තමයි යන්නේ. මේ ශීඝ්‍ර වැඩසටහන් රාශියක් වෙනවා. බැරි මිනිහා තමයි රේඩියෝ එකක් තියාගෙන ඔය යන්තම් අල්ලන්න පුළුවන් ගොරෝසුට සිද්ධ වෙන තැන තමයි කය. වන්ද ඒ නිසා කය බල ගන්න ඒ ආශ්වාසයක් වදින වාරයක් පාස ප්‍රශ්වාසයක් වදින වාරයක් පාස ඒකේ ඇති වෙන මේ රස වෙනස අත්දැකීම් වෙනස අත්විඳි වෙනස හොඳට බලන්න හිටියොත් චන්දියේ ගලපේරන්නා වගේ මේ ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි. ඊට පස්සේ තමයි නාසය. ඊට පස්සේ මේ ප්‍රස්වාසය මේක දිව අන්තස්වාසය නෙවෙයි කියලා. එමෙතම තමයි සරුවචන. ඊට දකින්නේ මේ දෙකේ වෙනස අල්ලාගෙන ඒ කෙලෙස් උපදීමේ Javaය දිගට යන්න යන්න යන්න යන්න ආස්වාද ප්‍රස්වාසයේට බලන හිත අරමුණට හොඳට අල්ලන්න පුළුවන් ගම් වෙලා චීන කන්නඩියක් දාලා බැලුවා. මයික්‍රොස්කෝප් එකට දාලා බැලුවා. රෝසෝට සිද්ධ වෙන තැන තමයි ලොකල් බලන කණ්ණාඩි දැක්ක දැම්මා වගේ ආස්වාසේ තියෙන රස නිසා කයේ ආස්වාසේ තියෙන රස රසක් වදින වාරයක් පාස වෙන් වෙන් වශයෙන් දැක් ගන්න පටන් ගන්නවා. මෙන්න මේ දෙක හොඳට වෙන් කරලා දෙපැත්තකට කරලා හරියට පරණ තාලයට කොණ්ඩ බඳිනකොට හොඳට ගැට කඩලා ආශ්වාසයක් කරනවා. මැදට රොද තියලා දෙපැත්තට පීර ගන්නනේ කොණ්ඩේ ඉස්සලා. ඊට පස්සේනේ කොණ්ඩ මොස්තර දාන්නේ. අන්නේ වගේ පටන් ගන්නකොටම හොඳට පීරලා කොණ්ඩ දෙක දෙපැත්තට කරගත්තා වගේ මේ ආශ්වාස කේස්රෝදයි මේ ප්‍රශ්වාස කේස්වලයි කියලා දෙක දෙකට වෙන් කරගත්තා නම් ඒ යෝගාවචරය පාදවෝම් පිපිසක් ඒකේ ඇතිතුරු පිරිසිදු තැනකටපත් වෙන මේක උනත් අමාරුයි මේක ගොඩාක් දුරට යනකම් කළ යුතුයි. නමුත් සමහරු මේ වෙනකොටත් අඩු ගන්න මේකේ මූල ධර්මයේ වටිනාකම දාන්න. ධර්ම මේ කරගෙන කරගෙන ගියොත් මේ දෙකේ වෙනස්කම් හොඳට දකින්න දකින්න දකින්න. ඉබිල බලන්න බලන්න බලන්න. මේකට සාවධාන වෙන්න වෙන්න වෙන්න අර මුනේහිම ගත කරන කාලේ වැඩි වෙනවා. ශබ්ද වලින් වේදනා වලින් බාධා වලින් ඇති අඩු වෙන පටන් ගන්නවා. අන්නේම බලාගෙන ඉන්නකොට මේ දෙක අතර තිබුණ වෙනස්කම වෙනුවට දෙක අතර තියෙන සමානතාවය එන්න පටන් අර ගන්නවා මේක පුදුමාකාර මායාකාරී සිද්ධියක්. මේක භාවනාවේදී කියන්නේ මේ අච්චත්ත ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, ගති ලක්ෂණ බලන අතර එකම අරමුණේ බොහෝ වෙලා බලන්නේ හිටියොත් ඒ දෙකට පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඉසල දකින්නේ පෞද්ගලික ලක්ෂණ. පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නකොට ආනාපානෙ නොදෙනී යනවා කියලා තමයි අපට පේන්නේ. කියවෙන්නේ. ඒ මොකද වෙනස්කම් දකින්න දකින්න ඒ දෙක අතර විචිත්‍රත්වයක් තියෙන අපි මන්මත් වෙන ගතියක් තියෙනවා. සමාන ලක්ෂණ මතුවෙන්න වෙන්න වෙන්න ඒක තුනී වෙනවා වගේ, නීරස වෙනවා වගේ, එපා වෙනවා වගේ ඒකාකාරී වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි අපේ හිත නින්දට වැටෙන්නේ. එතකොට තමයි අපි හිත හයියෙන් හුස්ම ගන්න හිතන්නේ. එහෙම නැත්නම් භාවනා හරි ගිහිල්ලාද වැරදුනාද කියලා අපි සැක උපදවන්නේ මේ වෙනස්කම නැත්නම් පෞද්ගලික ලක්ෂණ දැකලා පොදු ලක්ෂණේ දකින්න පටන් ගන්නවා. දැන් සරුවච්චන් වහන්සේට ඕන කරලා තියෙන්නේ මෙන්න මේ පෞද්ගලික ලක්ෂණ විශේෂ විශේෂඥතාවය දිනු කරලා ඒ අරමුණේම තියාගෙන මේ වර්ණ විපර්යාසයක් පරිණාමයක් රූපාන්තරණයක් එකම අරමුණ දිහා බලනකොට සිද්ධ වෙනවා කියලා පෙන්වනවා. කොට විපරිණාම ලක්ෂණ කියලා කියන්නේ. වෙනස් වෙන බව කියලා කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ. නමුත් අපේ හිතේ තියෙනවා විචිත්‍රත්වයේ වෙනස තියෙන තාක් අපි බලනවා. සමාන ලකුණු පහළ වෙනකොට මේක එපා වෙන ගතියක් එනවා. මේක මම හිතන්නේ ඉස්සල්ලාම දැක්කේ සරුවචන් වහන්සේ. නිසා දැන් සරුවචන් වහන්සේගේ ධර්ම නියාමයේ හැටියට උන්වහන්සේට අවශ්‍ය කළ තියෙන කෙනෙකුට කොයිම දෙයක් හෝ ඉතාමත්ම විචිතුර සමීප වෙලා සාදරව බලන්න හිටියොත් බලන්න ඉඳින් ඉඳින් එපා වීමක් වෙන බව පේනවා. ඒක විපරිණාමයක් වෙන බව පෙන්වන්නට. ඉතින් මේක යෝගාවචරය කියලා කියන්නේ එන්නේ එන්නේ භාවනා එපා වෙනවා කියලා. ඒ ගුරුවරයා එපා වෙනවා කියලා. ඒ භාවනා ක්‍රමය එපා වෙනවා කියලා. ඒ භාවනා මධ්‍යස්ථාන එපා වෙනවා කියලා. ආහාර එපා වෙනවා කියලා. නීරස වෙනවා. ඒ තරමටම ඒ යෝගාවචරය වුණාට සත්‍යයට බයයි. මේක මේ නිබ්බේධික සූත්‍රයේ මතුවෙන්නේ මෙන්න මේ වගේ තැනකදී. සර්වඥාන්ස කියනවා කාම ගුණ දත යුතුයි. ඊට පස්සේ කාමේ වේමත්ත භාවය වළඳී කියලා කියනවා. වේමත්ත භාවය කියලා කියන්නේ අපි මත්කරනද මොන මොන පැතිකඩ තියෙනවද? රූප ගත්තොත් වර්ණ විපර්යාස ටිකක් තියෙනවා. සටහන් විපර්යාස තියෙනවා. ආකාර විපර්යාස වගේක් තියෙනවා. බහුරූපේක්ෂය කියලා එකක් හදාගන්න අර ඉස්කෝලේ යන කාලේ වීදු කැලේ තුනක් පතුරු තුනක් හේතු කරලා ත්‍රිපිය මේ මේ ත්‍රිකෝණාකාර තියෙන ඊට පස්සේ ඒක මල් පෙත්තක් හරි දැම්මට පස්සේ කරකෝ කරකව බලන්න පුළුවන් මරණකම් බල බල හිටියත් විවිධ බහුරූපේන ලෝකෙත් ඔච්චරයි හැබැයි එකම වීදුරු කැලේ තමයි එකම මල් පෙත්ත තමයි එහාට වැඩ කරකවන්න කරකවන්න කරකවන්න කරකවන්න ඒක වේමත්තක භාවයක් ඇති වෙනවා. නානා ප්‍රභාවයක් ඇති වෙනවා. අපි කටත් අරගෙන ඒක දිහා බලන හිටියට එකම දේ තමයි යහපැත්ත මෙහාට පෙර. ඊට අමතරව රූපේ මේ විදිහටපත් කරනවා වගේම ශබ්දවලක් තියෙනවා මේ වගේ විවිධ තත්ත්ව. ගන්ධෙත් තියෙනවා, රසෙත් තියෙනවා, පහසෙත් තියෙනවා. ඒ නිසා අපිට කවදාකවත් මේක ඒ රස ගන්ධ රකිසේ ආස වෙලා නම් කෙලවර කරන්න බෑ. ඒ තරම්ම ඒක අපි දඬු කඳේ ගහන්නා වගේ කටු බෙදේ පෙරලන්නා වගේ එකම දේ කරකෝ කරකෝ කරකෝ කරකෝ පෙන්නවාට ඇති වෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ ඊගාව එක වෙනස් කියලා. කොහොම කෙරුවත් ඕකේ තියෙන පට වියාපෝ තේජෝ වායෝ විතරයි. පහරා පාලා ගියවැනි බහුරූකෝලං කියලා පෙන්ලා දීලා තියෙනවා. නමුත් අපි තාමත් හිතනවා අපේ අම්මලා තාත්තලා දැකපු නැතිව අපි දැකලා තියෙනවා දකින්නක් තියෙනවායි කියලා අපි හොය හොයා බල බල ඇවිදිනවා. නමුත් පෙන්වන්නේ එකම දේ. මේ වේමත්තක භාවය මිරිඟුවක් වගේ දෙයක්. කොච්චර එලවගෙන ගියත් මිරිඟුවක් Taman අතර තියෙන දුර වෙනසක් ඇති වෙන්නේ. දුවන්න දුවන්න ඒක ඈතට යනවා. නිසා මේ වේමත්තක භාවයේ තමයි අපි මේ විචිත්‍රතාවය කියලා කියන්නේ. රසලෝලීත්වය කියලා කියන්නේ. රස දන්නාකම කියලා කියන්නේ. නමුත් මේ කවදාකවත් ඉවර වෙන දෙයක් නෙවෙයි. එතකොට තමයි ඒ කෙනාට මේකේ විපාක තේරුම් ගන්න වෙන්නේ යම් තාකේ විදී නොසන්සිඳුණු ආශාවකින් මැරුණොත් අනිවාර්යයෙන්ම භවයක් ඇති කරනවා. උමේ පෙන්වන්නේ මේ භවෙත් පෙන්වන්නේ තාකජා භවෙත් ආමයාගේ ආතනේ එක වලින් අපි මම නාඩගම්මයි කියලා දාන්න බැර කියලා නෑ. නෝනා. ඊට පස්සේ සත්‍යඥාන්සේ අහනවා මේ කාමයාට නිදාන සම්භවය මොකද්ද? කොහෙන්ද මේක හටගන්නේ කියලා කියනවා ස්පර්ශය තමයි. පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා. කාමයට තියෙන තව නමක් තමයි තණ්හා කියන්නේ. ඒක වේදනාව නිසා හටගන්නේ වේදනාව හටගන්නේ ස්පර්ශ නිසා ඉසා සම්බන්තම් පස්සපච්චා කියන විදිහට මේ ලෝකේ තියෙන බොහෝ නාම ධර්ම වලට හේතු වෙලා තියෙන ස්පර්ශය තමයි. ඉතින් මේ ස්පර්ශය හොඳට විසිතුරු ඇතුල් වෙන හුස්මේ ස්පර්ශය පිට වෙන පිටේ ස්පර්ශය ගොරෝසුට දකින්න අවස්ථාව තමයි යෝගාචරය වාඩි වෙච්ච ගමන. ඒක සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නන්නේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීච පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීච පජානාති. බොහොම දීර්ඝව ගොරෝසුවට ආස්වාද ප්‍රසආතික තේරෙනවා. යම් වෙලාවක ඒ පෞද්ගලික ලක්ෂණ ආස්වාසේ පෞද්ගලික ලක්ෂණ ප්‍රස්වාසේ පෞද්ගලික ලක්ෂණ ඇටි වෙන්න දැක්කට පස්සේ තවත් ආය බලන්න දෙයක් නැති තරමට හැම පැතිකටම දැක්කට පස්සේ ඔන්න පොදු ලක්ෂණේ පහළ වෙන්න පටන් අර ගන්නවා පොදු ලක්ෂණේ පහළ වෙන්න පටන් ගන්නකොට ස්පර්ශය නිරෝධ වෙන්න පටන් ගන්නවා. හුස්ම නොදැනී යනවා කියලා අපි කියනවා. මේ කාමයාගේ නිරෝධයක්. මන්මත් කරන ගතියේ නිරෝධයක්. ඒක අපිට පේන්නේ කම්මැලිකමක් විදියට. අපිට පේන්නේ නීරසකමක්. අපිට පේන්නේ බය වෙච්ච තරක් විදියට. අපිට පේන්නේ අසරණ වුණා වගේ. ඕලී බව කියන කාම තණ්හා භාවයටයි අපි මේ පයිදී. ඒක නිසා කාමයාට නිදාණය තනි වුණා වගේ. ඒ නිසා අපි කරන්නේ අරමුණ මාරු කරනවා. ඉරියව්ව එහෙම නැත්නම් අරු කරනවා. ගුරුවරයා මං හේතු ස්පර්ශේ නම් අර කරන ඉස්ත මේ ස්පර්ශ මාර්ග නාශේ නොදනියාම තමයි අරමුණ සිුම් වෙනවා අනාප්‍රදේශය වල් කරලා ඒ රසලෝලී බව කියන කාම තණ්හා භාවයට යොමු වෙනකොට හිඳ අඩි දානවා. ඇයි අපි මේ පයිදී? බය නීරස වෙනවා. වක්කාර ගති පහළ වෙනවා. සහලවනවා. දඟලනවා. ඒ මොකද අපි ඒ තරම්ම සක්කායදීටට කැමති. අපි ඒ තරම්ම තණ්හාට දාසකම් කරනවා. ඒ තරම්ම අපි මාන්නකාරයි. ඒ නිසා දවසක අපි තේරුම් ගත්තොත් මේ භාවනාව කරද්දී නැත්නම් ආනපාන සතිය කරද්දී ඒ ආනාපාන සතිය හොඳට ගොරෝසුවට තිබිච්ච දීර්ඝ දීඝ ආස්වාස් ප්‍රසවාසයේ දැන් කෙටි ආස්වාස් ප්‍රසවාසය බාටපත් උනා. ආස්වාසයේ මුලමැද ආග ඊට පස්සේ ආස්වාසයේ අගින් ප්‍රසවාසයේ මුල ප්‍රසවාසයේ මුලමැද ආගිලා ආයේ ප්‍රසවාසයේ අගින් ආස්වාසයේ මුල මේන්න මේ විදිහට සියල්ල අතගාගෙන යන්න පුළුවන් තරමට එනකොට මේ නීරසකම් පැමිණෙනවා කියන්නේම භාවනාවේ දියුණු දක්ෂ තත්ත්වයක්. සංසාරේ කියලා කියන්නේ තණ්හාව නම් නිවන කියලා කියන්නේ තණ්හාව දුරු වීම. තණ්හාව නැතිවීම තණ්හා නැති වෙන කියලා කියන්නේ නීරසයි වාගේ තමයි තණ්හා හිතට පේන්නේ. මේක දන්නේ නැත්නම් යෝගාවචරය කරන්නෙම මොකක්ද අර නීරස වෙනකොට එක්ක හයියෙන් හුස්ම ගන්න. මේ භාවනාව වැරදිලා කියලා හිතලා. එතන හිතනවා මැරෙයිද කියලා. අන්තභාග වෙයිද දැන් මේ හුස්ම ගන්න තෝ කොහොම ජීවත් වෙන්නේ? එතකොට ඇඟ නොදැනී යනවා හුස්ම නොදැනී යනවා හැපෙතන නොදැනී යනවා එතන මේ ස්පර්ශය ගෙවී යෑම පේන්නේ මම මැරුණා වාගේ. අත ගාලා බලන් ඉතන කැලේ ටික ඔක්කොම තියනවා කියලා මේ හරි වෙන්නේ නැති වෙනවා. මොකද සමහරලාට පැත්තක් නොදෙනියනවා. උඩු පැත්ත නොදෙනියනවා, වට පැත්ත විතරක් වැඩ යනවා පේනවා. ඉතින් ඒක හොරෙන් ඇත්ත කරලා බලනවා, ගෙදර ගෙනියන්න සෙට් එක බඩු ටික තියෙනවා. ඒ තරමටම ස්පර්ශාගේ ගෙවියම අපිට පේන්නේ අභාග්‍යයක්, කාලකන්නිකම, වැරදිල්ලක්, භාවනා වැරදිලා කියලා මේ යටින් වැඩ කරන වංචනික ධර්ම. අපේ හිතේ කර්මස්ථානට දොස් කියනවා. ආකාශයට දොස් කියනවා. සද්දවලට දොස් කියනවා. වේදනාවට දොස් කියනවා. নানা ආකාර විදියට අර ස්පර්ශාගේ ගෙවි යෑම පස්සම්බයං කාය සංඛාරං කියන තැනදී කාය සංස්කාරයන්ගේ මේ සංසිඳීම අපිට පේන්නේ අසරණ වෙනවා. අපිට පේන්නේ අපි රහෙන් කොන් වෙලා තනි වෙනවා. අපිට පේන්නේ අපි නොදන්නා තැනකට ගිහිල්ලා මන්මත් වුණා වගේ. ඒක නිසා යම් තැනක මේ නිබ්බේධික භාවය සර්වතල් පෙන්වන දා නිබ්බේධික භාවය දැනගෙන ස්පර්ශය තමයි සංසාරක බඳින. නැත්නම් කාම ගුණය ඇති කරා. ස්පර්ශයේ ගෙවි යන තැනකට යනවනම් ඒක ප්‍රගමනය. ඒක දියුණුවක්. අන්න එතනදී නොසලෙන මනසකින්. ඉන්නේ මේ කාමයාගේ ගෙවි යෑම ස්පර්ශාගේ ගෙවි යෑම කියලා කියන්නේ නිරෝධය දැකීමක් ස්පර්ශයේ නිරුද්ධ වීම. නුපුණු මනසකට මේක අභ්‍යග්යක්. ව්‍යසනයක්. පෝරකේ ලෑල්ලක් උඩ ඉඳලා තින්දලා පෝරකේ ලෑල්ල අදිනවා වගේ ඔන්න දැන් මැරෙන්න හදන කියලා වගේ බයක් ඇති කරනවා. නමුත් මේ නිබ්බේධික ඥාණය විනිවිද දක්නා ඥාණය තියෙනවා අපිට තේරෙයි. හැමදාමත් මේ විදිහට කායට ආසාවෙන් සහ ජීවිත ආසාවෙන් කෙරුවොත් භාවනා කෙලවරකට යන්න බෑ. මේ ස්පර්ශාගේ ගෙවි යාම එනකොට මේකට විනදට වඩා දැඩි අවධානයකින් දැඩි සතියකින් දැඩි වීර්යයකින් දැඩි ශ්‍රද්ධාවකින් එහෙම මේක සංසිඳවාගෙන යන්න ගියොත් යම්තරණ යන තරම් අධිෂ්ඨාන ශක්තියක් ආවොත් ඒ පුද්ගලයා නිබ්බාන ගාමිනී නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පුරණ කෙනෙක් වෙනවා. නිරුද්ධ වීමට යාදෙන ප්‍රතිපදාවක් පුරණ කෙනෙක් වෙනවා. නිරුද්ධ වෙද්දි වෙද්දි බොහෝම ගෞරවයෙන් වැඩි අවධානයෙන් අනේ මේක දිගින් දිගට මට පවත්වන්න පුළුවන් නම් කතාවක් කෙලෙසක් එන්නේ නැහැ ඊට. ඒක බයක් කියලා. අසන්නකමක් කියලා. තනි ගතියක් දැනෙනවා. බාහු ගතියක් දැනෙනවා. ඒකාකාරී ගතියක් දැනෙනවා. අන්නේ ඒකාකාරී ගතිය සුබ මංගල ලක්ෂණක් විතර බලන්න පුළුවන් වෙච්ච දවස ආවොත් අන්නේ යෝගාවචරය නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් නියම දෘෂ්ටියකට වැටෙනවා වෙනවා ඊට පස්සේ අර සංකල්ප පාන මං හිතත් කොහොමද මේකටත් වඩා මේක තුනී කරගන්න සියුම් කරගන්න කියලා. ඉතින් මේක මේ සෞඛ්‍ය සම්පන්න සීල සම්පන්න සෞඛ්‍ය සම්පන්න මනසක් ඇති කෙනාට මෙහෙම වුණාට නිකමට හිතන්න මේ වගේ තාම හීන නූලෙන් ගමන් කරන කෙනෙක් හීනමාන රෝගිකින් පෙළෙනවා අදිමාන රෝගිකින් පෙළෙනවා තමන් පව් කෙරුවා කියලා හිත සාප කරගන්නවා නම් කොහොම මේ අභ්‍යාසයෙන් ඉදිරියට යන්න දෙන්න. කවදාකවත් බෑ. ඒ පුදුරට විහිං සාප කරගන්න. මේන සෑම බයක්ම මේන අසරණකමක් මෙතනේ මම පව්කාර නිසා. මේක මගේ වැරද්දක්. මේක මගේ කෙලේශයක්. ඒක නිසා මේක කරන්න හරියන්නේ මේක කෙරුවොත් මම අරණාන්ත තත්ත්වයකට එන්නේ කියලා මේ භාවනා පැත්තක දාලා අර තියෙන මානසික රෝග නිසා හෝ ශීලයේ නිසා ඇතිවෙච්ච අඩුපාඩු නිසා හෝ ඒ පුද්ගලයා ආපහු ගමන් කරනවා. කවදා හෝ සීලවන්තව හොඳ මානසික සෞඛ්‍යයක් ඇතුව, ඒ කියන්නේ සද්ධාහි ගුණ ඇතුව, පෞෂත්වක යුක්තව ගිහිලා මෙන්න මේ විදිහේ දෙයක් තියා දිගට බලනකොට ස්පර්ශාගේ තුනී වීම බුදුහාමුදුරුවෝ හොඳටම දැනගෙනයි මේ ප්‍රතිපදාව හදලා තියෙන්නේ. එචා ඒ තුනී වෙන ස්පර්ශය පවතිද්දී දුර සතිය කියන්නේ හොඳ අවතිභාවයකින් හොඳ සමාධියක දිහාම බලනින්ට මේ පුද්ගලයා තුළ පහළ වෙන අදිෂ්ඨාන තමයි සම්මා සංකල්පය කියලා කියන්නේ. ඒක කවදාක පොතකින් දෙන්න බෑ. ඒ වගේ වුණත් ඒ නිවැරදි දර්ශනය නෙවෙයි නම් ගියේ මේ පුද්ගලයාට පේන්නේ අභාග්‍යයක් වගේ තමයි. ඉතින් මේ සංසාරේ නැත්තම් මේ භාවනා කරනකොට අපි ලක්ෂ කියලා කෝටි වාර කීයක් මෙතෙන්ට ඇවිල්ලා පස්සට කකුල ගන්න ඇද්ද? තවත් ඉස්සරහට කොච්චර ගණීද? කිසිසේත්ම කාටවත් තීන්දු කරන්න බෑ. මෙතෙන්දි ਸਰවඥාන්සේට කරන්නම දෙයක් නැහැ. ඒකයි ਸਰවඥාන්ස කියන්නේ උඹලගේ ජීවණය පිටු මට කළ හැක්කක් නැහැ. මට කියන්න ඕන ටික මම කියලා තියෙනවා. දහස්වර කරපං කවදා හෝ සම්මාදිට්ඨිය පහළ වෙච්ච දවසේ සම්මා සංකල්පේ පහළ වෙච්ච දවසේ අන්නේ යෝගාවචර වීරියක් කරනවා. මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට එහෙම නැත්නම් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට එතකම්ම කරන්නේ මේකට අකුල් හෙලන එක තමයි. එනිසා මේ කාමයා පිළිබඳව අවබෝධ කරනකොට හරි කාමයා කියන්නේ මොකද්ද? ඒ කාමයාගේ විමති විවිධාකාර විචිත්‍රත්වය කියන්නේ මොකද්ද? ඒ කාමය නිසා අපි කොච්චර මේ සංසාරට බැඳෙන විපාක ඇති කර ගන්නවද? ඒ වගේම මේ කාමයාගේ හට ගන්න හේතු ස්පර්ශය කොහොමද? ස්පර්ශයගේ ගෙවි යෑම කොහොමද ආදි වශයෙන් මේ ටික පරිශ්‍රණයකට ලක් කරලා මතුවෙන මතුවෙන ආහන දකින්න ස්ථානය පාසා එහෙම නැත්නම් ගානේ ආනපන සති කරන අවස්ථාව පාසා සක්මනක් කරන වාරය පාසා මේ විදිහට බලන සුළු දර්ශනයකට අපි කියනවා ආර්ය පරිශ්‍රණය කියලා මේක තිරසනෙකුට කරන්න බෑ යක්ෂයෙකුට ප්‍රේතයෙකුට භූතයෙකුට කරන්න බෑ හොඳටම සුතවත් ආර්ය ශාවකයෙකුට නැත්තම් සත් මේ කල්යාණ සත්පුරුෂයෙකුට ජීවිතේ තමන් කරේ ඊටාම මෛත්‍රී කරුණා කරේ තු උත්කෘෂ්ඨ කාර්ය වශයෙන් ਸਰවක පරිවේක්ෂණයකට ලක් වෙනවා. මතු ඒකත් අර දිනමත් වෙන ආහන දකින්න ස්ථානය පාසා මේ අපි පිරිස් වගේ නානා විදියට මේක සම්බන්ධ වැඩි කරලා ඒත් අතාරින්න තුරු අපි කොහොමනේ ආනපන දිගට කරගෙන සත්‍ය කරන යන තමයි කරන අවස්ථාව පාසා. සක්මනක් කරන වාරය පාසා. මේ විදිහට බලන සුළු දර්ශන හරියටම අපි කියනවා අවශ්‍ය උපදේශය හරියට මේ ධර්ම මාතෘකා ධර්ම කාරණාව එළඹෙයි. එළඹුණාට පස්සේ හරි ලොකු සතුටක් ඇති වෙනවා. අනේ මේ කොහොමනම් තව කෙනෙකුට කියලා දෙන්නද කොහොමනම් sannivedanaya කරන්නද මොකද ඒක සම්පූර්ණ අහඹයක් තියෙන්නේ. දිගට උත්සාහ කරගෙන කරගෙන කරගෙන යනකොට තේරෙනවා අපි කොච්චරනම් මේ தත්තටපත් වෙන්න ඇද්ද ඉස්සල්ලාපත් වෙලත් මේක වැරදි කියලා හිතලා තියෙනවා. අපි ඒකට අකුල් හෙලාට හෙළුවට ඒක අපට අකුල් හෙලන්නේ. මොකද සැක කරලා මේ කතාවල පස්සට එන්න. හැබැයි එකක් සතුටු වෙන්න පුළුවන්. සතුටු වෙන්න කාරණා තමයි අපි කොච්චර ඒකට අකුල් හෙලලා කොච්චර පස්සට ආවත් ඒ කිරීම මාර්ගය අපි අබයිව ධර්මතාවයව නියුය පුද්ගලයා බාටපත් අය ධර්මය කවදා හෝ කරලා කරලා කරලා කරලා ඊගා ප්‍රස්තාව ආයෙත් ඉදිරිපිටට හරි සාදර හිතින් ගිය දවසේ දොර ඇරෙනවා ඒ නිසා අපි තාක් අපි ඒකට අකුල් හෙලාට හෙළුවට අද ඒක අපට අකුල් හෙලක් මොකද ඒවා මේ කරපු දෙයම විවිධ ධර්මතායි ඇති වලින් සුතුමේ ඥාන මාර්ගයේ, කල්යාණ මිත්‍ර ඇසුර මාර්ගයේ ශ්‍රද්ධා විදියේ සති සමාධි ප්‍රඥා වැඩුව මාර්ගයෙන් කරගෙන කරගෙන කරගෙන යන කාටවත් දෙන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම තමන් විශ්ින් කළ යුතුයි. ඒ කිසි දෙයකට ලැජ්ජ වෙන්න තරකයි, පහත් කළ සලකන්න තරකයි. ඒ ටික නිසා තමයි අපි අද මේ තත්ත්වයටවත් තියෙන්නේ. ඒක නිසා අපි හැමදාම අලුතින් ප්‍රතිච කෙනෙක් වගේ, ආධුනිකයෙක් වගේ නැවත නැවත නැවත නැවත කරනකොට දවසක මුදුපත් වීමක් සිදු වෙනවා. ඒ මුදුන්පත් වීම සිදු වෙන්නේ අර කරපු අත්තරදි කන්ද මත ඉඳගෙන තමයි. ඒවට නිසා අත්තරදි කියන්නේ භාවනා ජීවිතය කියන්නේ හුරතල් කියන්නේ. මේවා මේ පොඩි දරුවන් කරන හුරතක්ක්වත් අපරාධයක් අතේවත් කෙලේශයක් අතේකට දඩුවම් කළ යුතු දේවල් නෙවෙයි. එහෙම කරලා තමයි සර්වඥාන්සෙත් ගොඩායි. ඒක නිසායි සර්වඥාන්ස මේ වෙලාවක් කලාව බලලා කට්ටියට වාඩි වෙන්න කියලා මම ඔයාලට අද මේ විනිවිද බලන මේ විනිවිද බලන හැටි කියලා දෙන්න හදන්නේ කියලා විවිධාකාර පැති වලින් පෙන්වන්නේ ඒ භාවනාවට කරන අනුග්‍රහයක් වශයෙන්. ඉතින් ඒ නිසා මේ ධර්ම කොටාසේ අහපු අපටත් ඒක අපට අනුග්‍රහ වෙලා මේ කරන වැඩේ පිළිබඳ විශ්වාසයකින් එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තිය ලැබෙන්න හදන්නේ කියලා කිම් පෞරුෂත්වයකින් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම මෙතන විවිධාකාර පැතිවලින් පෙන්වන්නේ මේ භාවනාවට කරන අනුග්‍රහයක් වශයෙන්. ඉතින් ඒ නිසා මේ ධර්ම කොටාසේ අහපු අපටත් ඒක අත කරනවා ඉරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා